අවසරයි ස්වාමීන් වහන්සේ චාදිම මහත්මයාට පුළුවන් ගැටලුවක් කරන්න. ඔව් කියන්න ඇහෙනවා. ස්වාමීන් වහන්සේ දැන් සිතක් කියන්නේ කිසිම සිතවිලි කිසිම දෙයක් නොමැතිව සරලව තියෙන අවස්ථාව අනිශ්චිත සිතක්ද? අනිවාර්යයෙන්ම. ඒක තමයි. <clears throat> එතනදී අපි බලන්න ඕනේ. කියන්නේ අපිට එකපාර්ට්ටම 100%ක් අනිශ්චිත සිතක් මුල් අවස්ථාවේදීම ලැබෙන එකක් නෑ. ඒක සාපේක්ෂව අනිශ්චිතයි කියන්න පුළුවන්. හිතන්න දැන් අපි හිත ඇතුලේ ලොකු ගාල ගෝට්ටියක් තිබුණා. සංඥා බහුලව තිබුණා, ඊට පස්සේ සිතුවිලි බහුලව තිබුණා. හරි වෙහෙසක් දැනුණා. ඉතින් ඒකේ යම්සි අඩුවීමක් ඔන්න කෙනෙකුට දැනෙන්න ගන්නවා. දැන් සිතුවිලි ටිකක් අඩුයි, සංඥා ටිකක් අඩුයි, බර අඩුයි, හිතේ ටිකක් ඉඩ කඩ වැඩි. ඉතින් අර කලින් කලින් தත්ත්වයට වඩා දැන් හිත ඇසුර අඩු කරලා තියෙන්නේ. අනිශ්චිත தත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. හැබැයි දැන් ඔය தත්ත්වය තව තව පවත්වන්න ඕනේ. ඒ දැන් ගොඩනැගිච්ච ඒ தත්ත්වය තව තව පවත්වනකොට ඔන්න තව තව අනිශ්චිත වෙන්න ගන්නවා. තවත් තවත් අර කුඩා කුඩා දේවල් පවා ඉවත් වෙන්න ගන්නවා. තව තව හිතේ පිරිසුදු බව වැඩි වෙන්න ගන්නවා. කියන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ දැන් සමහරක් වෙලාවට සම්පූර්ණයෙන්ම සැහැල්ලු වෙලා පස්සතිය ඇති වෙලා එතකොට කිසිම දෙයක් ඒ කියන්නේ හොඳටම දැනෙනවා දැන් කිසිම දෙයක් ඇල්ලෙන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා කියලා. ඒක සහ දැන් ස්වාමීන් වහන්සේ මේ සිත්විලි නොමෙතු නිකන් ඉදීම අතර වෙනසක් තියෙනවා. මේ ඒකනේ මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ දෙකම අනිශ්චිත අවස්ථාද නැද්ද කියන එක. මට ආයි කියන්නකෝ විස්තරේ පොඩ්ඩක් ආයි කියන විස්තරේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් දැන් මොන හරි දැන් සිද්ධි වෙනකොට ඒකේ එවලේ ඉතිවලේම ඇති වෙලා නැති වෙන බව හොඳටම පැහැදිලිව පේනවා ඒකේ කැල්ලෙන්නේ නැහැ. හරි. ඒක එතකොට ස්වාමීන් වහන්සේ කියන්නේ මේ සාමාන්‍ය ජීවිතේ කටයුතු ගත්තාම එතකොට ඒක හොඳට පැහැදිලි නේ ස්වාමීන් වහන්සේ දැන් මේ හොඳ පැත්තක තිත තියෙනවා. ඔව්. තිතට මොකුත් එන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ කියන එක. හරි. ඊට අමතරව මම කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ සිතිවිලි නැතුව නිකන් ඔහේ සිත පැවතීමක් තවත් අවස්ථාවන්නේ. හහ. ඉතින් දෙකම එකයි. මේ අවස්ථා දෙක දෙකම එකයි. අනිශ්චිත සිතක්ද? ඔව් දෙකම එකයි නේද? ඔව්. දැන් අර වෙලා තියෙන්නේ දැන් අපිට <laughs> මේ දැන් එක අවස්ථාවකදී අපි ටිකක් ඒක බරපතල විදිහට බලනවා ඉතින්. මේක නිකන් හොඳට ඇහැ ගහගෙන ඉන්නේ. වෙනම දැනෙනවා සාමාන්‍යයෙන්. ඔව් ඒක නිකන් ඒ ගැන ඇහැ ගහගෙන ඉන්නවා. හැබැයි බැලුවම ඉතින් අනිත් වෙලාවෙත් ඒක තමයි තිබිලා තියෙන්නේ. හැබැයි ඉතින් අපි ඒකට ලොකු අවධානයක් තියාගෙන කිටි කිටි අල්ලලා නැහැ. ඉතින් බැලුවාම ඒ මේ දෙවෙනි අවස්ථාව හොඳයි කලින් එකටත් වඩා. මොකද අපි අතෙන්ද නිකන් දත් මිටි කාගෙන බලනවානේ. බැලුවා බැලුවා මොකුත් ඇත්තෙත් නැහැ. මේ සමහර වෙලාවට වෙන ප්‍රශ්නයක් තමයි අපි ඒ බලන්න ගිහිල්ලා මම එක් හදාගන්නත් පුළුවන්. අපි නිකන් ඕනාවෙන් බලනවා කොහොමද දැන් තත්ත්වේ? කොහොමද දැන් තත්ත්වේ? ඉතින් එතකොට අර සංස්කරණ කරන ගතියක් තියෙනවා. ඉතින් එහෙම නැතුව නිකන් සැහැල්ලුවෙන් ඔහේ ඉන්නවා හිතත් කොහෙවත් පිහිටලත් නැහැ. මමත් නැහැ. මම බලන්නෙත් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් එක් අවස්ථාවක දැන් මේ වගේ සරල සිතක් පැවති අවස්ථාවක පුංචි සිතේ චලිතයක් ඇති වුණ අවස්ථාවක් තිබුණා. ඒ අවස්ථාවේදී එතකොට මම උත්සාහ කළේ කොහොම හරි ඒ තුලින් මේ කිසිම දේශයක් ඇති කර නොගෙන තවදුරටත් සිත පවත්වා ගන්න. ඉතින් මේ මම එතකොට ස්වාමීන් වහන්සේ මේ කොහොම හරි ඒ සිද්ධිය අමතක කරන් තමයි මම උත්සාහ කළේ. හරි. ඒ තුලින් මට තේරුණා ස්වාමීන් වහන්සේ මේ මම ඊට පස්සේ මීටිමකට ගියා. මට මේ මීටිමේ පැය දෙකක මීටිමක් පැය භාගයක් විතර ආයෙ ආයෙ නිින්ද ගියා. හ්ම් හ්ම්. මට ඒ කියන්නේ මට හොයාගන්න බැරි වුණා සිත තියෙනවද කියලා. හරි. දැන් මොකද්ද වෙන්නේ? මොක කියන එක මේ හරිම මේ හිතාගන්න බැරි තත්යකට මමපත් වුණා. හරි. ඒක මට වරුවක් විතර තිබ්බ ස්වාමිනාංශ ආයෙයි බැලුවට ඒ මට හිත සොයාගන්න බෑ. හ්ම්ම්. ඒක නිකන් සිත හැඟවිලාම ගියා වගේ වැඩක් උනේ. හ්ම්ම්. ඔව් එහෙම තමයි අන්න එතන චුට්ටක් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ඔතන කියන්නේ එක පැති කීපයක් තියෙනවා. එකක් තමයි අර කලින් කියවා වගේ දැන් අපේ හිත අනිශ්චිතව තියෙනවා. හැබැයි ටිකක් අපි ඔබලා බලනවා මේක අනිශ්චිතයිද කියලා. ඒ එතකොට නිකන් ආයි අපි නිකන් පාරණ ගතියක් අපි ඒකට අකුල් හෙලන ගතියක් පේන්න තියෙනවා. තවත් එකක් තමයි අනිශ්චිතව තියෙන අපි ඊම බලන්න යන්නෙත් නැහැ හිත කොහෙවත් පිහිටලා ඇත්තෙත් නැහැ හිතේ කිසිම දරතයක් පීඩාවක් ඇත්තෙත් නැහැ හිත ඒ එයාගේ වැඩේ එයා බලාගෙන යනවා ඒක තව එකක් අනිත් එක තමයි යම් වෙලාවකදී හිත නිකන් ඕන්ට වඩා සමාධිමත් වෙලා නිද්‍රෝපගත වෙලා බෙල්ලක් කඩන් වැටලා නිකන් මොකද්ද වෙලා මේ උන්නද මලාද දන්නේ නැති තරම් එහෙම තත්ත්වයක් එන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඔය අන්තිමට කියප එක නම් එච්චර තේරුමක් නැහැ. සමහර විට අර ඕන්ට වඩා හිත ඒක ස්වාමිනාංශ ඔව් කියන්න. ස්වාමිනාංශ ඒක සමාධිමත් වීමක් නෙමෙයි ඇත්තටම පොඩි මේ හිතේ මේ මේ කනගාටුදායක සිදුවීමක් වුණේ ඒ තුලින් මට වරුණේ ද්වේෂය ඇති කර නොගෙන සිටීමට ඒ ඒක සමාධිමත් වීමක් නෙමෙයි හොඳටම සිතේ චලිතයක් ඇති වුණේ ඒ ඒක නෑ මම අර කිව්වේ මොකක්වත් උනේ උනේ උනේ ගැන කිසි හැඟීමක් නැහැය කියලා දැන් අර අන්තිමට කිව්ව එකක් මීටින් එකට ගියාය කලේ කතරින්න ඔව් හරි කතරින්න උත්සාහ කිරීම හරහා මට සිද්ධ වුණේ නිින්ද යාමක් ආ ආ ආ. ඒක තමයි. ඒ මම මේ කතා කරන්නේ නිින්ද යාම ගැන. අපි නිකන් අර ඒකෙන් මුදව ගන්න කියලා හිත හිර කරන්න ගත්තා. හිර කරුවාම ගිහිලා හිර වෙලා සංගවිලා සමාධිගත වෙලා හිත නිකන් මේ අක්‍රිය වෙලා තිබුණා. ඒක තේරුමක් නැහැ. ඒක තේරුමක් නැහැ. මේ වගේ අවස්ථාවකට එතකොට කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැන් මේ වෙච්ච දෙයට පොඩක් මුණ දීලා බලන එක. එච්චරයි මටත් හිතෙන්නේ. ඒවට එන්න දෙන්න. හැබැයි ඉතින් දැන් අපිට අර හයිය හත්තිය තියෙනලා ඉතින් ආපු දෙන් ඇවිල්ලා ඉතින් ගිය දෙන් ඉතින්. අපිට තියෙන හොඳට බලාගෙන ඉන්න තියෙන්නේ. ආට පුළුවන් දැන් මේකත් එක්කත් දරාගෙන ඉන්න. ඒකත් ආවා මමත් ඉන්නවා හොඳට බලාගෙන. ඒකත් ඇවිල්ලා යනවා. හැබැයි මම රැවටෙන ගතිය අඩු කරගෙන වාසය කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඇතම් විට ඉතින් එතකොට ද්වේෂයක් ඇති වෙන්න පුළුවන් නේ. ද්වේෂය දැක දැක ඉන්න ඕනේ ඉතින්. ඉතින් එතනින් තමයි ද්වේෂය ප්‍රහාණය වෙන්නේ. අපි එහෙම නැතුව මේ ඒකට බය වෙලා ඉන්නවා වෙනුවට මේ ද්වේෂයක් පහළනවා ද්වේෂයක් පහළලා යනවා ඉතින්. ඉතින් ඒකත් අපි ඉන්නේ. ඒකට මම ඒ පාර්ශවයන් සම්බන්ධයෙන් නෑ මම කොහෙත්ම ද්වේෂයක් ඇති කරගන්නේ නෑ කියන එක ගන්න එක වැරදිද ස්වාමීන් වහන්සේ? ම්ම් ඒකත් නරක නැහැ. ඒ කියන්නේ එතන නිකන් අදිෂ්ඨානශීලීව මම ද්වේෂයක් ඇති කරගන්නේ නෑ කියලා ඉතින් අපි එහෙම හිතට පොඩි මගපෙන්වීමක් කරා කියලා වරදක් නැහැ. ඒත් දේශය පහළ වෙන්න පුළුවන්. උත්සාහ කළේ නෑ ස්වාමිනාස මම මේ වෙලාවේ උත්සාහ කළේ දෙන්නේ කරන්න මම මේ තුලින් කොහෙත්ම අදාළ පාෂයන් කිසිම කෙනෙකුට දේශයක් කරන්නේ මම මේක දරනවා මම මේක දරා ගන්නවා ඒක තමයි මට ඕනේ කරන්නේ ඉතින් එතකොට ස්වාමිනාස අර එතෙන්දී නෑ අනේක තමයි එතෙන්දී එහෙම කරන්න කියලා අපි නිකන් අර දොර වැහුවා දොර වැහුවාම හිතලා නිදාගත්තා ඉතින් <laughs> නේද එහෙමයි ස්වාමීන් <laughs> එතකොට ඒ ඉතින් චුට්ටක් අර මේ too much ගිහිල්ලා මට නම් හිතෙන්නේ ඊට වඩා හොඳයි දොර ඇරියා නම් හරි එන්න ඔයා මම බලන් ඉන්නේ ද්වේෂය පහළ වෙනවා එයා එක එක දේවල් කියනවා පුජ්‍යලයව හදනවා එයා ඒ ඒ ඒ ක්‍රියාකාරීත්වය දකිමින් මම බලාගෙන ඉන්නවා හැබැයි මම එයාට අනුග්‍රහ කරන්න යන්නේ නැහැ එතකොට ඉතින් තේරෙනවා මේක තාම කැළඹීමක් තියෙනවා තාම ද්වේෂයක් පහළ වෙනවා හිත තාම නටනවා. ඉතින් හැබැයි ඉතින් දැක දැක ඉන්නවා ඉතින්. තාම ඉවරලා නැහැ කියලා දන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක දැන් එතකොට බරුවක් විතර තිබිලා ඊට පස්සේ පහුවදා සක්මන ගත්තාම එතකොට තමයි ඔන්න ආයෙ සිත කියවන්න ගත්තේ. ඒකම නිකන් හිත හැංගිලා වගේ තිබ්බා. හරි. දැන් සක්මන යනවා. හරි. සක්මනත් එක්ක හිත කියවන එකත් යනවා. හරි. මට දැන් හිත කියවන එක දැන් මට මේක හදාගන්න අමාරු වුණා. ඊගමන මන් ස්වාමීන් වහන්සේ කළේ මේ මේ කාඩ ස්පර්ශයට හිත තියාගෙන මේ මේ තමයි ගියේ දිගටම. ඒතර මට වෙනම පේනවා හිත කියනවා වෙනම පාදයේ ස්පර්ශයට හිත යෑමත් වෙනම පේනවා. මම සක්මන අවසානයේට ගිහිලා ස්වාමීන් වහන්සේ සාමාන්‍ය පුරුද්දක් කරන්නේ එතන හිටගෙන ටිකක් වෙලා මගේ අර කාම් ස්ටේට් එක මම ටිකක් රස විඳිනවා. හ්ම් හ්ම්. ඒකට දැන් මට එතනට ගියාට දැන් මේක දැන් මේ අවස්ථාවේ ගන්න බෑ. මම ආයෙ කල්පනා කළා මම පහුගිය දවස් ටිකේම හිටියේ මෙහෙම නෙමෙයි මෙතනට ඇවිල්ලා. මම මේ හොඳ මෙහෙම ඒ පහුගිය ටික මතක් කළා. හරි. මතක් කරලා මට දැන් ආයෙ මෙතනට එන්න ඕනේ කියන එක මම හිතුවා. හ්ම්. එතකොට ස්වාමීන් වහන්සේ සමහරක් වෙලාවට ආයෙ අර පරණකටම යන්න පුළුවන්. හරි. ඒක මතක් වීම හරහා. හරි. එතකොට ස්වාමීන් වහන්සේ ඒක හිතලුවද්ද? නෑ නෑ. දැන් අපි අපි ඕකෙන් අපි කොහොමද කරන්න ඕනේනේ. දැන් ඒක තමයි මම කියන්නේ. දැන් අර අපි මේ අනිශ්චිත බව මුලින් සමහරට අපි හිතමු මතුනේ පරයන්කේදී කියලා. දැන් අපි ඒක පරයන්කේදී දිනු කරනවා. දැන් විනාඩි 5කට අපි පවත්ව ගන්න පුළුවන්, 10කට පවත්ව ගන්න පුළුවන්, 20ක් පවත්ව ගන්න පුළුවන්, 30ක් පවත්ව ගන්න පුළුවන්. දැන් මේ ක්‍රියාවලිය හරහා හිත ඒකට ටික ටික හුරු වෙනවා. හිතේ ඒක රෙජිස්ටර් වෙනවා. දැන් ඊට පස්සේ හිතන්න නැවත නැවත ඒකටපත් වෙන්න අපිට මුලදි මුලදි විපස්සනාව හරහා යන්නත් වෙනවා. මොකද ඒක හිතේ තාම ක්‍රියාවත් වෙන්නේ නැහැ. ටක් ගාලා හිත එතෙන්ට දාන්න බෑ. හිත තුළ විපස්සනාවක් වඩලා තමයි ඒක මතු කරගන්න වෙන්නේ. හැබැයි නැවත නැවත මේක වඩන්න වඩන්න දැන් ඒක හිතේ නිකන් රෙජිස්ටර් වෙලා තියෙනවා. ටක් ගාලා ඔන්න හිත හිතෙන්ට දාන්න පුළුවන් කියලා වැටහෙන්න ගන්නවා. ඉතින් එතකොට අර ක්‍රම මේ ක්‍රමයක් දැන් අවශ්‍ය නැහැ. දැන් කෙලින්ම අතෙන්ට හිත දාන්න පුළුවන්. ඒකේ වැරදක් නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතකොට දැන් මේ සක්මනේ මැදදී ඔව් සක්මනේ ඇවිදින ටික අවුට්. ඒක දැන් හිත හරියට තියාගන්න බෑ. හ්ම් ඒ වුණාට අකට ආවම ඒ අර කාම් ස්ටේට් එක ගන්න පුළුවන් එක හොඳ තත්ත්වයක් නේද ස්වාමීන් වහන්සේ? ඒක නෙමෙයි. නෑ නෑ නෑ. එතෙන්ට දැන් අර හිතේ ඒක රෙජිස්ටර් වුණාම හිත ගන්නට එතෙන්ට අපි කියන ප්ලග් වෙනවා කියලා එතෙන්ට මේ වගේ ප්ලග් වේවි. හිත එතෙන්ට ගිහිල්ලා ගන්නට පිටින්න පටන් ගනියි. මොකද යාට දැන් එතන හුරු වෙලා තියෙන. යා දන්නවා මෙතන ඉන්න පුළුවන්. මෙතන කිසි කරදරයක් නැහැ. මේක තමයි මම ඊයේත් හිටියේ. කලිනුත් හිටියේ මෙතනයි. මෙතන තමයි ඉන්නත් ඕනේ කියලා මම මේකට අනුග්‍රහ කරලා තිනවා. ඒක අගය කරලා තිනවා. හිතේ ඒක රෙජිස්ටර් වෙලා තිනවා. දැන් හිත එතනට යනවා ඉතින්. ඒක නිකන් අර හෝම් පොසිෂන් එක බවට පත් වෙලා. ඒක නිකන් හිතේ gedara බවට පත් වෙලා. දැන් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ පාරයන්කේ ගත්තාම එදා විනාඩි 45යි. ඔව්. දැන් මුළු විනාඩි 45 පුරාවටම සිත කියෙව්වා. ඒ වුණාට ඒ සිත කියවන සිත දිහා වෙනම සිතකින් බලා හිටියා. හරි. මට ඒ සිත ඒ කියෙවි මොනවද කියලා කිසිම දෙයක් මතක නැහැ. ඒක මේ වෙන හිතකින් බලා ඉන්නවා. හරි. දැන් මම ඒ හිත ඒ අර බලා ඉන්න සිතම කයට දාලා බලුවහම කයෙත් එහෙම ලකෝ අර මේ දැනීමක් නැහැ. හයත් නිකන් නෑ වගේ ස්වභාවය පේනවා. හරි. හැබැයි අර හිත වෙනමම කියවලු. දැන් එතකොට ස්වාමින්වහන්සේ මේක ප්‍රපංච වීමක්ද නැත්නම් සතිමත් වීමක්ද? නෑ ප්‍රපංච වීමක් කියන්න බෑ. මොකද ප්‍රපංච වීමකදී අපිට ඔය හැව කියාව නෑ. අපි අපි අපි නිකන් අසරණ වෙලා තියෙන්නේ. අපිව ඇදගෙන තනිකරම දුවනවා. අපි වහල් වෙලා ඉන්නේ. අපිට අපිව නවත්ත ගන්න බෑ. මෙතන තියෙන්නේ අපි තාම එකකින් ඉවත් වෙලා ඉන්නවා. හැබැයි තාම ගඟ ගලනවා. ගඟ නිශ්චල වෙලා නැහැ. ඒක නියම්සි රැලි නගන තත්ත්වයක් තාම තියෙනවා. නිශ්චල තැනකට තාම ඇවිල්ලා නැහැ. ඉතින් ඒක පස්සේ නිශ්චල වේවි. මොකද මගේ අනුග්‍රහය නොලැබෙන නිසා මම ඒකට උල්පන්දම් නොදෙන නිසා පස්සේ තව තව එයා නිශ්චල වේවි. හැබැයි ඉතින් මට දැනට තියෙන ওই தත්ත්වය තමයි. ඒ කියන්නේ මම තේරුම් ගත්තා මෙතන මම පොඩ්ඩක් මේකෙන් ඉවත් වෙලා මේ ගඟ බලන හැටි මම බලන් ඉන්නවා. පෙරහැර තාම යනවා. පෙරහැර හැබැයි ගිහිල්ලා ගිහිල්ලා ඉවර වෙනවා කොයි වෙලාවෙ හරි. දැන් මේ පෙරහැර බලන වෙලාව. එහෙමයි ස්වාමීන් දැන් මේ ඇත්තටම මම හිටියේ හිටියේ හොඳ තත්ත්වයක කියන එක මට ඒකත් සැකයක් තිබ්බනේ. හරි. දැන් මට සැකේ සම්පූර්ණයෙන්ම දුරු වුණා මේ මේ වෙච්ච දේ නිසා. ඔව්. ඔව් දැන් තමයි ඕලක් උනේ කියලා මේ හරි පැහැදිලිද? <laughs> ඒක තමයි. ඔව් ඔව් වෙන්නම ඕනේ. ඒ වගේ අපි වැටෙන්නම ඕනේ. නටනට පස්සේ තමයි තේරෙන්නේ යකෝ හිටියේ තන මාර හොඳයි නෙමෙයි. දැන් මේ අවුල් කරගෙන ඉන්නේ කියලා. ඔන්න එතකොට තමයි තේරෙන්නේ. එහෙමයි සවින්නන්ස. ඕ දැන් පාපෝගේ මාස හතරක් විතර සැක කළා හොඳ තත්ත්වයක් තියෙද්දි. ඔව්. දැන් තමයි ඒක තේරුනේ. මේ ආයේ හිටියේ හොඳ තත්ත්වයක දැන් තමයි අවුලක් ඇවිල්ලා තියෙන්නේ. ඒක හරි. ගැටලුවක් නෑ ඉතින්. ඒ කියන්නේ ඔතන ඔය ඒ කියන්නේ ඔය සිතුවිලි එන එන අවස්ථාවේදී ඒකට මුලා නොවි ඉඳීම තුළ තව තව නුවණක් වැඩෙනවා. ඒ නිසා ඔය කොයි අවස්ථාව වුණත් අපිට තියෙන්නේ අපේ වාසියට හරව ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මේට මීට පස්සේ දැන් මේ දැන් වර්තමාන තත්ත්වය අද දවසේම ගත්තාම එතකොට දැන් අර දැන් ඉතින් මේ සිද්ධි සියල්ල අවසන් ඒව අමතක කරලා දාලා ඉවරයි ඒ වුණාට දැන් අර කාම් ස්ටේට් එකේ දැන් අර පරයන්කේ විනාඩි 45ක් මම කලින් හිටියනේ ටික ටික ටික ටික දිනු කරලා දැන් ආය ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලා ඉන්න බෑ දැන් ආයි විනාඩි 20කට විතර වගේ වෙන්න ආයි අඩු වුණා ස්වාමීන් වහන්සේ. දැන් හැබැයි මෙහෙම මං ඇහුවොත් සක්මනේදී මුකුත් නොකර සැහැල්ලුවෙන් ඒ தත්ත්වය තුළ ඉන්න බැරිද? සක්මනේදී අද උදේ ස්වාමීන් වහන්සේ පොඩක් සිත කියෙව්වා. පැවිදි නැටිකේදී මොකද මට තේරුණා සිතට දැන් chance එකක් ආවායි. කියවන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙන කියලා. එයා දැන් පටන් ගත්ත ආයි කියවන්න කියන එක මට තේරුණා. හරි. මම කොහොම හරි ඉතින් ඒකට ටික අඩු කළා මෙතනට කී. හරි. ඒක ඊට පස්සේ අද සක්මනේ පෙළවර ගත්තාම හොඳ තත්ත්වයක ඉන්න පුළුවන් වුණා. හ්ම්. හැබැයි ඒක ඒක හොඳට තිබ්බා සහ සමහර කාලයට සක්මන විනාඩි 45ක් කරනකොට මෙච්චර වෙලා කරන්න ඕනේ නැහැ මට දැන් ඉඳගත්තා නම් හොඳයි කියලා ටිකක් අර බැලන්ස් නැති ඒවක් වුණා. ඒකට මම හිතලම විනාඩි 45ක් කළා. හරි. ඊට පස්සේ මම පරයන්කයට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ හරි ඉතින් හරි හොඳ නිහඬියාවක් සියල්ල දැනුණා. හරි. හැබැයි මට ගොඩක් වෙලා ඉන්න බැරි වුණා සම්. නෑ ඒකට කමක් නැහැ. මොකද ඒ කියන්නේ දැන් අපි ඔතනදී නිකන් අර ඕකට තණ්හාවක් ඇති කරගන්නත් අවශ්‍ය නැහැ. අනිත් එක අපි එන සිතුවිලි වලට වෛර කළා වැඩකුත් නැහැ ඉතින්. ඒ වගේ ආපු දෙන් මට නිකන් අර දැන් ලොකු සානාංශය එහෙම ඒ කාරණාව විශේෂයෙන් මතු කරනවා. ඒ අපිට මුලදී ඇති වෙන්නේ මේ අර ඒ නිශ්චල භාවයේ පිළිබඳ නිශ්චල භාවයේ පිළිබඳ පුදුම ඇගීමක්. ඒක අගේ කරන්නත් ඕනේ අනිවාර්යෙන්. හිත තුළ හොඳට ඒක රෙජිස්ටර් වෙනකන් ඒකට ලකුණු දෙන්න ඕනේ. ඒක අගේ කරන්න ඕනේ. ඒක තුළ හොඳට තහවුරු වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක තුළ තහවුරු වෙන්න තහවුරු වෙන්න අපි ඊළඟට වෙන පැත්තකට යන්න පුළුවන්. මේක නිකන් ඕන්ට වඩා දැන් අපි ආස කරනවා. ඒකම දැන් ඉල්ලනවා. පොඩ්ඩක් හරි සිතෙල්ලක් ආවොත් මේ අපි කෑ ගහනවා. සිතෙල්ලක් නිකන් දැන් මේ යකෙක් කියලා බලන තත්ත්වයටපත් වෙනවා. ඒ එහෙමත් නැතුව සිතීලි වලටත් නිකන් දැන් සම තත්ත්වය. ඒගොල්ලෝ ආවත් එකයි නාවත් එකයි. නිශ්ශබ්දතාවයේ තිබුණත් එකයි නැතත් එකයි. හැබැයි නිශ්ශබ්දතාවයට යම් ප්‍රමුඛත්වයක් දෙනවා. ප්‍රපංච නොකර ඉන්න අනිවාර්යෙන් ඔයා යම් කරනවා. හැබැයි නිකන් අර සිතුවිලි ආවා කියලා ලොකු ඒක දරතයක් කරගන්න නැහැ. ඒක පීඩාවක් කරගන්න නැහැ. ඉතින් ඒවා ගැන නිකන් අර සමතත්වයක්. ඒවා නිකන් ওই පාර යන මිනිස්සු. පාර යන මගීන් බවට පත් වෙලා. හිතන්න දැන් අපි වාහනයක් යනකොට පාරේ මිනිස්සු යනවනේ ඉතින්. අපිට පාරේ මිනිස්සුන්ට යන්න එපායි මම දැන් වාහනේ අරන් යනවායි කියලා එහෙම කරන්න බෑනේ. ඉතින් ඒගොල්ලොත් යනවා මමත් යනවා හැබැයි. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මේ බාහිර ලෝකියත් එක්ක සෙනගේ ඉන්න තැන්වල වැඩ කරනකොට පාර යනකොට එහෙම හරි සැහැල්ලුව ගන්න පුළුවන්. මම කැමති සෙනගත් එක්ක ඉන්නකොට කතා බහ කරනකොට ඒක ටිකක් හොදට තාම තියෙනවා. දැන් අර තනියම කරන මේ වගේ අවස්ථාවලින් තමයි මේක තාම චුට්ටක් අවුලුනේ. නෑ මට හිතෙන්නේ තනියම කරන වෙලාවෙදී අපි දඟලනවා වැඩි. අපි නිකන් අනවශ්‍ය වෙහෙසක් දරනවා. අපි මේකම් මේක නිකන් හොද්දටම කරන්න ඕනේ, උත්කෘෂ්ඨවම කරන්න ඕනේ කියලා අපි දඟලනවා. ඒකම බාධාවක් වෙන්නත් පුළුවන්. ඊට වඩා හොඳයි අර කට්ටියත් එක්ක ඉන්න හැබැයි හිතත් හරි සංසුන්. කට්ටිය කතා කරනවා හැබැයි අපේ හිත නිශ්ශබ්දයි. එතන තියෙනවා හරි අමුතු මේ බැලන්ස් එකක්. ඒ නිසා ඔය ඒ ප්‍රශ්නයකදී කරදරයකදී අපේ ලොකු සංසිකන අමලියකදී එහෙම හිතේ අනිසිත දැන පවත් ගන්න පුළුවන් නම් එතන තමයි දක්ෂතාවය තියෙන්නේ. ඒ වෙනස මිනන්ස මට ඇත්තට මේ දැන් අවුලුණා කියලා තේරුණාට පස්සේ මම අර ලයිව් මේ ඉස්සල්නේ පෙෂන් එනංශ සෙෂන් එකකට ජොයින් වුණා. ඔව්. මේ ඒකෙදි ලොකු ස්වාමීන් වහන්සේ දා හිටියේ. ඉතින් උන්වහන්සේගෙන් මේ කමඨහන් සුතකරණයේ වෙදී එකකින් අහලා තිබිච්ච ප්‍රශ්න වලට උන්වහන්සේ උත්තර දුන්නු සියල්ල මට හිතුනේ මේ මාත් එක්කයි කතා කරන්න කියලා ධර්මක. ඔව්. ඒක තමයි. හැම ප්‍රශ්නකටම උත්තරේ මටයි දෙන්නේ කියන එක වගේ මට හරි වුණා. හ්ම්. ඉතින් මම දැන් හිතනවා දැන් ආ මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණානේ. උඹ ඔහොම දැන් හිතා යන්න. හරි. මම දැන් ටික වෙලාවක් ගිහිල්ලා මම මගෙන් අහුව දැන් මොකද්ද මට තියෙන ප්‍රශ්නේ? <laughs> මේ ඇත්තටම තමයි නේද? මට ඉතින් දැන් මම ආයි කියන්නත් නෑ මට ප්‍රශ්නයක් නෑ නේද කිසි ඉක්මකුත් නෑ නේ. ඒක තමයි. ඉතින් දැන් ඒ වගේ හරි ඉතින් අමුතු තත්ත්වයක් එක්ස්පීරියන්ස් වුණා. ආ ආ මමත් නෑ යන විදිහ හොඳයි. ඊට ආයෙ හිත තනියෙන් ඉන්න වෙලාවට ආයෙ බලනවා මොකක් හරි කණු කොටක් ඇදලා ගන්න. හ්ම් ඒක තමයි ඉතින් අපේ ස්වභාවය. ඉතින් අපිට නිකන් අර අර ජුයින් ගම් හපහපා ඉඳලා ජුයින් ගම් යන්න නැතුව ඉන්න හරි අමාරුයි. බුලත් ටිකක් හරි කන්න ඕනේ. දැන් බුලත් ටික නොකා ඉන්න බලන්න. බුලත් ටික කන්නත් එපා, චුයින් ගම් බොන්න මේ කන්නත් එපා, සිගරට් බොන්නත් එපා. ඒ ඔක්කොම මේ සෞඛ්‍යයට අහිත කරයි. එහෙමයි සර්නාත දෙවන් සරණයි ස්වාමිනාත් හොඳයි හොඳයි දෙවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව අශ්විනී බ්‍රහ්ම මහත්මියට උකන් පුළුවන් හරි හරි දෙවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ මේ මම ධර්ම දේශනාවක් අහනකොට දැනගත්තාර මිලි මේ එන්ඩ් එන්ඩ් ඉඳලා ඊට පස්සේ මේ ඒක දිහාම බලාගෙන ඉන්නවා කියලා කිව්වා මේ එතකොට මේ කිසිමිට මේ ඇවිල්න නතර වෙනවා මේකක් කිව්වා. ඉතින් මට හිතුවා ඒක සත්‍ය කරන්න ඕනේ කියලා මම සිතිවිලි වලට අවධානය යොමු කරලා ඊට පස්සේ මේ සිතිවිලි එන්නේ ඉඳලා මේ බලාගෙන ඉන්නකොට ඇත්තටම සාහනහන්ද ටික වෙලාවකින් නැතිලා ගිහිල්ලා මේ අර මේ දැන් මම මේ වෙලේ සක්මන් කරමින් හිටියේ. එතකොට අර පාද වලට යොමු වුණා පිට. ඉතින් මට දැනගන්න ඕනි ස්වාමීන් වහන්සේ මේක දිගටම කරන එක වැරදිද? එහෙම නැත්නම් මේක අවස්ථානුකූලව කළාට කමක් නැද්ද? මට තේරෙනවා අවස්ථානුකූලව කරන එක හොඳයි කියලා. කියන්නේ අපි අපිට එක වෙලාවකදී අපිට අපේ පාදයට හිත යොදලා කායानुපස්සනාව හරහා හිතේ සිතුවිලි අඩු කරගන්නත් පුළුවන්කම තියෙනවා. තවත් වෙලාවක ඔන්න සිතුවිලි දිහා බලන් ඉඳලා ඒකට අනුග්‍රහ නොකර ඒවට යන්න ඉඩ හැරලා ඊට පස්සේ ඉතින් අර පෙරහැර ගිහිල්ලා යොරුණා වගේ දැන් ඔන්න සිතුවිලි එන්නේ නැහැ. දැන් ඔන්න නතර වෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔය කොයි ක්‍රමෙත් අවස්ථානුකූලව පාවිච්චි කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේලා නෙගටිව් ඉමෝෂන්ස් වලට මම සතුටුමත් වෙලා නැහැ මේක ඉස්සෙල්ලා. ඉතින් ස්වාමීන් වහන්සේ නෙගටිව් ඉමෝෂන්ස් කියන්නේ මේ මට තියෙන අර මේ අසනීප ගැන මතක් වෙනකොට මේක වැඩි වෙයි කියලා වගේ uncomfortable ගතියක් එනවා. එතකොට සොයනද මේ මම මේ සතිමත් වුණාට කමක් නැද්ද? දැන් පෙරල් නෑ මෙච්චර කමකට ඉදිරියේදී කළාට කමක් නැහැ. මොකද ඒ කියන්නේ අපි නිකන් <clears throat> දැන් අර දැන් නිකන් අර මුල් කාලෙදී ඒක බලද්දි නිකන් අසරණ බවක් නේ දැනෙන්නේ. අපි නිකන් ඒකට අහු වුණා ඒකට අහුණා අයියෝ තාමත් මේ ලෙඩේ තියෙනවා අරකයි මේකයි කියලා අපි නිකන් මනසින් වැටෙනවානේ. එහෙම නැතුව අපිට පුළුවන් නම් මේක මෙහෙමත් සිතුවිල්ලක් එනවා මේක තේරුමක් ඇති සිතුවිල්ලක් නන් නෙමෙයි. මේ මේ ලෙඩ ගැනමයි මෙයා කල්පනා කරන්නේ මට දැන් ඒක අදාළ නැහැ කියලා ටිකක් අර ශක්ති සම්පන්නව ඒක දිහා බලන්න පුළුවන් නම් ඒකේ වැරද්දක් නැහැ. අපිම නිකන් අපිව කරෙක් කරගන්නයි තියෙන්නේ. එහෙමයි සාංගාස සානස අවසාන වශයෙන් දැනගන්න ඕනි පොඩි දෙයක්. දැන් ඔබ වහන්සේලා උගන්වනවා දැන් මේ විනිශ්චයක් නොදී සිතිල් දිහා බලන්න කියලා. ඒකට මට පොඩි එකක් දෙන්න පුළුවන් සානස මම එතකොට ඒක තේරුම් ගන්න තියනවාද හරියද දන්නෙත් නෑ. ඒකට මට පොඩි එක්සැම්පල් එකක්. ඔව් දැන් ඉතින් හිතන්න මාක් හරි දැන් සිදුවීමක් සිද්ධ වුණා. සිදුවීමක් සිද්ධ වුණාම ඒකට ඒක අනුමත කරමින් ඒක ඒකට ෆේවරබල් විදිහට ඒක ගැන මේ උදම් මනනින් යම් යම් සිතුවිලි පහළ වෙන්නත් පුළුවන්. නැත්නම් ඒක හෙලා දගමින් ඒකට ලකුණු නොදී එහෙම සිතුවිලි පහළ වෙන්නත් පුළුවන්. ඉතින් මේ දෙකේදීම එක්ක අපේ හිතේ රාගයක්, දේශයක් ඇති වෙන්න පුළුවන් හැකියාව තමයි තියෙන්නේ. කොයි පැත්තෙන් කරත් රාග, දේශ පැත්තට තමයි අන්තිමට හේතු වෙන්නේ. ඉතින් එහෙම නැතුව අපි මේ මේවා නිකන් හුදෙක් සිතුවිලි. එකකවත් විශේෂ වටිනකමක් නැහැ. රාගසිතක් කියන්නේ හුදෙක් සිතුවිල්ලක්. ද්වේෂසිතක් කියන්නේ හුදෙක් සිතුවිල්ලක්. කොයිකෙත් තියෙන ඇවිල්ලා නැතිලා යන ගතිය. එනවා යනවා කියන තත්ත්වයක් තමයි මේ කොයිකෙත් තියෙන්නේ කොයි જાතියෙත් තියෙන්නේ මට ඉතින් මේ එකකටවත් වැඩි ලකුණු දෙන්න තරම් වොමනාවක් නැහැ කියන ආකල්පයෙන් බැලුවා නම් හොඳයි එහෙමයි සාමහන්ස අමතර කාරණාවක් අහන සාමහන්සේ ඉගන්න එපා සාමහන්ස මේ විහිළු කරන එක සම්ප්‍රප්තලාපයක් කියලා බැහැර කරන්න ඕනිද නැත්නම් විහිළුවක් කළාට අකුසලයක් සිදු වෙන්නේ නැද්ද සාමහන්ස ඇස් රතු වෙන විහිළු කරන්නේ නැතුව විහිළු කරන්න. එහෙම තමයි. ඔබ වහන්සේ ගොඩාක් ස්තුති ගොඩාක් සංහස්ස තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. අවසරයි සෝමාන්සි ඊළඟ ගැටලුව යෝෂිය වඤ්ඤාචි මහත්මියට මුකන් පුළුවන්. තෙරුවන් සරණයි කරු ස්වාමින් වහන්සේ. ඔව්. ස්වාමින් වහන්සේ අද මට මේ ධර්ම දේශනාවෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ වහන්සේ සඳහන් කරපු අර පංච උපාදානස්කන්ධ පහම යෙදෙනකොටද ස්වාමින් වහන්සේ භව තත්වයක් ඇති වෙන්නේ දැන් අර පටිච්චසමුප්පාදේ සංදියක් තියෙනවානේ උපාදාන පත්‍ය භවෝ කියලා. ඔව්. ඒ එතකොට මෙතන මේ පහම යෙදෙන නිසාද භව තත්වය ඇති වෙන්නේ ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ඒකත් හොඳ ප්‍රශ්නයක්. මට නම් හිතෙනවා එහෙම يعني දැන් උපාදානස්කන්ධ පහ දැන් මේ අපි ඉන්න කාමවචර භූමිය තුල මේ උපාදානස්කන්ධ පහම ක්‍රියාත්මකයි. ඒක නිසා මේකට කියන්නේ සාමාන්‍යයෙන් පංචවෝකාර භවයක් කියලා. මෙතන මේ උපාදානස්කන්ධ පහම ක්‍රියාත්මකයි. දැන් අරූප බ්‍රහ්ම ලෝකවලදී එහෙම එහෙම නැහැ. රූපස්කන්ධය නැහැ කියනවා. අරූප ස්කන්ධ හතරක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් කෙසේ නමුත් අපි අපි ඉදින් ගත කරන්නේ ඒතර මේ උපාදානස්කන්ධ පහම සහිතව. ඒතකොට මේ උපාදානස්කන්ධ පහෙන් හැබැයි යමක් ටිකක් බරපතල විදිහට අපිට උපාදාන වෙන්න පුළුවන්. පහම සමසම උපාදාන වෙනවා කියන්න අවශ්‍ය නැහැ. ඇතැම් විට ඇතැම් විට යම් ස්කන්ධයක් මතුවලා ඇවිල්ලා ඒකට වැඩි උපාදානයක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් හිතන්න අපේ ඔන්න සිතුවිලි ඇවිල්ලා. අපි වැඩක් කරනවා නෙමෙයි කල්පනා කර කර ඉන්නවා. ප්‍රපංච කර කර ඉන්නවා. දැන් එතන නිකන් මම බැහැගෙන ඉන්නවා. එතනින් මම හදා ගන්නවා ලෝකයක්. ඒතර මේ හිතින් හදාගත්ත ලෝකයක මට ඉපදිලා ඉන්න පුළුවන්. ඒක තුලට නිකන් බැහැගෙන ඉන්න පුළුවන්. ඒතර මේ සංස්කාර ස්කන්ධය තුල තමයි මම තනිකරම වැඩේ වරද්දගෙන ඉන්නේ. තනිකරම මම උපාදාන කරගෙන ඉන්නේ සංස්කාර ස්කන්ධයත් තුල. ඊට පස්සේ හිතන්න අපි ඇහෙන් රූපයක් බලනවා. ඒ රූපය හැබැයි හරි ලස්සනයි. ඒ රූපයට ඔන්න හිතමත් වුණා. ඒකත් නිකන් දැන් හිතේ ඇඟ ඇලුම් කමක් ඇති වුණා. ඒකම දැන් තව තව ඇහැ යනවා. තව තව නිමිති ගන්නවා. තව තව හිත එතන හැසිරෙනවා. දැන් එතන තියෙන්නේ අපිට කියන්න පුළුවන් රූප උපාදානස්කන්ධයක් කියලා. වැඩිපුර දැන් ඇල්මක් ඇතිලා තියෙන රූප උපාදානස්කන්ධයකට කියලා එතෙන්ද කියන්න පුළුවන්. ඉතින් ඉතින් අනිත් ඒවාත් සම්බන්ධ වෙනවා. මෙතෙන්දී ඒ කියන්නේ රූප උපාදානස්කන්ධෙට වැඩි ඇල්මක් ඇති වුණා කියලා සිතුවිලි පහළ නොවීන එකක් නෑ. දැන් සිතුවිලිත් පහළ වෙනවා. සංඥාත් පහළ වෙනවා. වේදනාත් පහළ වෙනවා. හැබැයි ප්‍රමුඛ උනේ රූප පැත්ත කියලා කියන්න පුළුවන්. ඒ වගේ අර ස්කන්ධ පහේ සම සම උපාදාන වීමක් නෙමෙයි යම් උපාදානස්කන්ධයකට අපේ වැඩි අවධානයක් යමු වෙලා ඒක ඒකට අපි අහු වෙන්න පුළුවන්. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. හරි. තවදුරටත් ස්වාමීන් වහන්සේ දැන් දැන් අපි දැන් මේ අපි අපි මේ පංච පටිච්ච සමුප්පාද ධර්මතාවය අපි දෙක දෙක අරගත්තට ස්වාමීන් වහන්සේ දැන් අපි උපාදාන පච්චය භවෝ කියන සංතිය ගත්තොත් දැන් උපාදානය එක ඇතුලේ ඊට යටින් තිබිච්ච ඔක්කොම ටික තියෙනවනේ ස්වාමීන් වහන්සේ. හ්ම්. ඒ කියන්නේ දැන් අවිද්‍යාව අවිද්‍යාවෙන් පටන් අරගෙන ඒකට අදාළව එන විඥාන නාම රූප ඒව ඔක්කොම නිසානේ ඒකට අදාළ උපාදාන ස්වභාවය අපිට දැනෙන්නේ. හරි. හරි. යම් අවස්ථාවක අවිද්‍යාව යන්තම් හරි තුනී වුණොත්. හ්ම්. චුට්ටක් හරි වෙනස් වුනේ වෙනස් වුණොත් ඉස්සෙල්ලා තිබුණු විදිහට වඩා ඒකට මේ අනුරූප විදිහට විඥාන නාම රූප එතකොට උපාදානය වෙන විදිහ භවයේ ගොඩ නැගෙන විදිහ වෙනස් වෙන්න පුළුවන් නේද අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඔව් ඔව් ඒක තමයි. ඒ කියන්නේ දැන් අතන නික අර Java කැවීමක් සිද්ධ වෙන්නේ. නික අර බුදුරජාන් වහන්සේ පැහැදිලි කිරීම සඳහා මේක නිකන් එකක් පස්සේ එකක් වෙනවා කියලා නිකන් අපිට පෙන්ලා දීලා තියෙනවා. මේක සරල කරලා පෙන්ලා දීලා තියෙනවා. ඒතර මේ ඒ ඒ යන රටාව තුළ පුදුම විදිහේ Java කැවීමක් සිද්ධ වෙනවා. ඒතකොට අවිද්‍යාවෙන් කරන Javaයක් තියෙනවා. ඒකෙන් ඔන්න විඥාන තව Javaයක් ඇති කරනවා. ඊට පස්සේ ඔන්න නාම රූප, ඊට පස්සේ සලආයතන, ඊට පස්සේ ඔන්න ස්පර්ශ, ඊට පස්සේ ඔන්න වේදනා, ඊට පස්සේ ඔන්න තණ්හා, ඊට පස්සේ ඔන්න උපාදාන. හැබැයි ඉතින් මේ මුළු Javaයම තමයි අර ට්‍රාන්ස්ෆර් වෙවි යන්නේ, දිගටම යන්නේ. මේ කොහේදී හරි ඔන්න අවිද්‍යාව වෙනුවට දැන් එතන නුවණක් පහළ වුණා නම් අන අර අරයාගේ ජවය දැන් ලැබෙන්නේ නැහැ. එතන නිකන් බ්‍රේක් ගහනවා. එතන නිකන් ඔන්න තිරින්ක තද කරනවා වගේ දෙයක් වෙනවා. ඊපස්සේ ඔන්න මේ මේ පැත්තත් දැන් ඊපස්සේ දුර්වල වෙන්න ගන්නවා. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඒකට බොහොම පිං. එවන් සන්නයි. අවසර සෝමාංශ ඊළඟ ගැටලුව බුද්ධ රණවීර මහත්මයට උන් ගන්න පුළුවන්. හරි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. අර ස්වාමීන් වහන්සේ මගේ අම්මගේ කමටහන් විස්තර ගන්න යෝනි ස්වාමීන් වහන්සේ. අවසරයි. හ්ම්. මේ සක්මන් භාවනා කරනකොට මේ සක්මන හොඳට කරන්න පුළුවන්. සමහර වෙලාවට මේ යනවා ආයෙත් අපව ගන්න පුළුවන් මට. හරි. පරයන්කේට සාන්තක නෑ වගේ. හ්ම්. පරයන්කේ කරනකොට ගොඩාක් සිතුවිලි එනවා. ඊට පස්සේ ඒවා ටිකක් එහෙම වෙනවා ආය අපව යනවා එනවා. මේ සමහර වෙලාවට දෙපැන්නා වගේ ටිකක් කරලා තියෙනවා. එතකොට මේ ඇඟේ මේ සත්තු දුවනවා වගේ දැනෙනවා. හ්ම් හ්ම්. නෑ චුට්ටක් එතන ඉවසගෙන ඉන්න මෑණියෝ. මොකද ඒ කියන්නේ කියන්නේ හිතේ එකඟතාවයක් එහෙම එනකොට ඔය සත්තු දුවනවා වගේ කූඹි දුවනවා වගේ දේවල් දැනෙනවා. ඒ කියන්නේ කයේ කොහොමත් ඔය දේවල් සිද්ධ වෙනවා. නමුත් අර හිතේ එකඟ වෙනකොට තමයි ඒ ටික ප්‍රකට වෙන්න ගන්න. ඒ ටික දැනෙන්න ගන්න. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. ඒක භාවනාව දිගට කරගෙන යන්න. ගණන් ගන්න නැතුව ඉන්න ඕනේ. ඔව් දැනට ගණන් ගන්න එපා. ඕනනම් අවධානය එතනට යොමු කරලා චුට්ටක් බලන්නත් පුළුවන්. හැබැයි තාම ඒක බලන තරම් ප්‍රමාණවත් නැහැ. තව ටිකක් කොහොම කරගෙන යන්න. ඕවා මගහැරෙන්නත් පුළුවන් ඉදිරියේදී. බොහෝ විට මගහැරේවි. ඔව්. හොඳයි හොඳයි හොඳයි. අවසර සම්මාසී ලංගල්ලු හාන්ති මන්රිම මහත්මිරුම් කන්තුලා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. කමඨා සුද්ධ කර ගැනීම සම්බන්ධ සානස. ඔව්. සක්මන පරයන්කය يعني දිනදා අත්දැකීම් ගත්තාම නික එකක් වගේ ඔක්කොම ඒවා එක එක ඒ සීමාවල් බොඳ වෙලා ඒකම තමයි පොදුවේ පාදස් කියන්නේ මේ වගේ ස්වභාවන් තමයි තියෙන්නේ මතුවෙන්නේ. කෙනාලා ගොඩක් කලාට මේ ගැන මුකුත් කියන්න දෙයක් නැහැ වගේ කෙනෙක් තමයි ඉස්මතු වෙන්නේ. හරි. ඒකම ඒක වචනටත් තාන වැඩක් නිකන් නිහඬ බව නිහඬ නිහඬ වීමක් වගේ. හරි. ඒකම අනිත් එක තමයි දැන් එක අත්දැකීමක් එක මොහොතකින් පස්සේ ඒක නිකන් මකලා මැකෙනවා වගේ. ඒක ඊළඟ එකට යනකොට ඒක හැලින් සමහරලාට මුකුත්ම නැහැ. හරි. ඒ කියන්නේ නේනකට දැන් දන්නවා ඒ කියන්නේ ඒ වෙලාවේ හොඳටම ඉන්නවා දන්නවා මේ මේ දේවල් ඔක්කොම නේනට අර පරිණිව මකල මකල නිකන් අර ඉන්නේ එකට අර එකක් තියෙන්නේ හරි ඒ කියන්නේ අදාළ දේ වැඩි හරියට කියන්න පුළුවන් පරිමේ කෙරෙනවා හරි ඒකම තව දෙයක් තමයි සමහරට මුකුත්ම එහෙම ගිහිල්ලා සමහරලාට මේ මෙහෙම දැන් මේ සිද්ධි ටිකක් යනවා ඒ වුණාට ඒක කිසි දෙයක් අදාළ නෑ වගේ. කිසිම දෙයකට අදාළත්වයක් දැනෙන්නේ. කියන්නේ හැඟීම් නැති බවක ඒ ගැනත් දන්නවා. හරි. දැනක නියමක් වගේ. ඒක තමයි සානාද තව දෙයක්. දැන් ඉස්සර අර ඉනියන දේවල් ඒවට යනවා කියලා සිද්ධියක් විදිහට ඒක නම් කිරවලා නම් කිරීමක් තිබුණා. දැන් ඒක එහෙම නම් කිරින් නෑනේ කියන එක සමහරවිට මතු මතුනාම මතුවෙලා එහෙමද කියලා බැලෙනකොට ඒක බුඳ වෙලා යනවා. එතකොට මුකුත්ම නෑ ඒක. ඒ කියන්නේ අර දේවල් අර මතුවෙලා එන ටිකම මේකෙම කොටසක් වගේ දන්න එකයි දෙකම එක එකක් උන එක. ඒක වචනයට ඒක දාන්න බෑ. එහෙම එහෙම කිව්වොත් අනිත් එක තමයි මේ එහෙම අපිට ඇහෙන්නේ නැතුව ගියා. හරි කියන්න. නැක්සර් එකපාර දේවල් එන්නේ නැතුව දැන් මේ ඒකම තමයි දැන් පරියන්කේට ගියාන් සයන්හන්ස පරියන්කේදී අර දැන් තව එකක් අර දැන් දේවල් මම මෙහෙම වචනෙට දැම්මට ඒක අත්දැකීම් විදිහට එහෙම එහෙම නෙමෙයි එතකොට දේවල් අර එන යන්නේ එකයි නැතිව එකයි අතර වෙනසක් නැති වගේ එකක් කියන්නේ ඒක ඒක දැනෙන්නේ නැහැ මේවා තියෙනවද නැද්ද කියන එක ගාණක් නෑ වගේ එහෙම එකක්. හරි. ඒ කියන්නේ ඒ වගේ එකක් තියෙන සමහර වෙලාවට ඒ සමහරට සියුම් පොඩි තැන් හිතමුකෝ තරහක් වගේ එකක් ඒකත් ඈතකින් බොඳ වෙන කැලලක් වගේ තියෙන ඒ චූට්ටගේ දැනෙන ඒ තර වෙනසක් ලොකු වෙනස් ඒ කියන්නේ එහෙම වෙනසක් ඉස්සර වගේ දැනෙන්නේ නැහැ. හරි. දේවල් ඇති නැති එක ගැන පරයන්කේදී මේ දැන් අර දැන් අර මෙහෙම දැනෙන්නේ නැති වෙනස වුණාට පරියන්කෙදි තියෙනවා තව තව විවේක වෙන්න බලන ගතිය. දැන් ස්වභාවය දැන් මෙහෙම අර සියුම්ම දේවල් න්යාවෙන එකත් ඒක ඒක කොටසක් විදිහටම ඒක ඒක වචනෙට දාන්න බැරි තත්ති ස්වභාවයම තිබුණට එතනදී තව බැලුවා මේකත් නැතුව යන ස්වභාවයකට යන්න වගේ අනේක. ඉතින් ඒ අර වචනෙන් විස්තර කරන්න බැරි ස්වභාවයට එකපාරම නිකන් ඒ ස්වභාවය දිගටම ඉන්න ඕන කමක් පරියන්කේදී මතුවෙන බව මේ ඉස්මතු වුණා. ඒකින මනාපයක් වගේ. ඉතින් එතකොට දැන් ආය ආය ඥාන දැනගත්ත මේක එක දිගට තියාගන්න බෑ. මේක ස්වභාවයන් එකින් එකට වෙනස් වෙනවා. ඒක ඉබේ වෙන එකක්. එතකොට මේක කියන්නේ ඒකට කැමැති වුණා කියන එකක් දාන ඒක ඉබේ ඉබේ එකකින් එකකට මාරු වෙනවා. හරි. අනිත් එක සනහස දැන් එදිනෙදා දැන් කටයුතු වලේ සමහර වෙලාවට ආව දැන් මේ කියන විස්තර කරන්න බැරි ස්වභාවය තමයි ඉන්න ඕන තැන කියන එක. එකපාරක් වගේ එක මතු වුණා ඊට පස්සේ එහෙම මතු වුණේ ඒක ඉබේ සමහර වෙලාවට කාලයක් අරගෙන සමහර ඉබේලියම ටග්ගල් එතනට පයින්නා වගේ එකක් තියෙනවා. හරි. අයනට මේ ඔක්කොම එකට බොඳ වුණ එකක් තියෙනවා. මෙහෙම කිප්පට ඔක්කොම එකට බොඳ වෙලා වගේ තියෙන්නේ. අනිත් එක පරයන්කේදී සනස් දැන් අර එහෙම එහෙම අර ගිහිල්ලා අර විස්තර කරන්න බැරි කියන ස්වභාවයේ යනවා. ඒ කියන්නේ එතන ටිය වචනෙට දැම්මොත් අර දේවල් අර එනවා කියන එක නැහැ. එතකොට අර පිටින් ඇහෙන ශබ්ද වගේව ටිකක් මතුවලා යන වගේ එකක් එක ඒක පිට දෙයක් නෙමෙයි ඒකම ඒකේ ස්වභාවම කොටසක් වගේ. එතකොට ඒකම ටියකින් වෙනවා ඒ ස්වභාවයම නිකන් වෙනස් වීමක් වගේ ඒ කියන අර දේවල් ඇති නැතිවත් ඈත් වෙනවා. හ්ම්. එනිකයි ඒක ඈත් උනාට එකපාරම තේරෙනවා දැන් ඇහෙනවා. මේ කියන්නේ දේවල් ඒ කියන්නේ දැන් දැනීමක් තියෙනවා. ඒ වුණාට ඒ ඈත් වෙලා නිකන් ඒකට පොඩ ප්‍රීස් වුණා. නිකන් මිදුණු වගේ ගතියක් ආවා. ඒකම මේක නිකන් මොකක්ද කියන්නේ මේ සමාධි කියන එකත් දන්නේ නැහැ කියන එකත් එක්ක මේක ඉච්චර දුර ඉන්න ඕනේ නැහැ කියලා එකක් ආවා. ඒත් තුන් බැලුවා ඇසරින්න පුළුවන්ද? ඒ මේක දන්නවද මෙතන ඉන්නේ කියලා ඇසරින්න පුළුවන් කියලා. එතකොට ඇසරින්න පුළුවන් ඕන වෙලාවක ඕනනම් එක දිගට ඉන්නත් පුළුවන්. ඒ චුට්ටකින් මේ ඇසරුණා. ඒකයි සවනහත්. ම්ම් මට මෙහෙම හිතලා දැන් එකක් තමයි අර කියවපු මේ කෙලස් සිතක් ගැන වුණත් දැන් එච්චර කම්පාවක් නැහැ වගේ කියන தত্ত্বය. ඒකේ වැරද්දක් නැහැ. මොකද දැන් අපි ඉස්සර රාගසිතට, ද්වේෂසිතට පුදුම විදිහට බය වුණා. මේ එහෙම තත්වයක් තිබුණා. නමුත් ඉතින් දැන් අර ටික ටික තේරෙන තේරෙන මේවත් ඇවිල්ලා දැන් ඇවිල්ලා යන දේවල් මේකටත් ඉතින් බය වෙන්න දෙයක් නැහැ කියලා අර ඒ එන සමතත්වය වැරද්දක් නෙමෙයි. ඒ චිත්තානුපසනාවේදී මතක් කරන පැත්තක් සරාගං චිත්තං සරාගං චිත්තං දිපජානාති. ඊතරකට සදෝ සංචිත්තං සදෝ සංචිත්තංති පජානාති. ඒ වගේම විත දෝ සංචිත්තං විත දෝ සංචිත්තංති පජානාති. ඒක අර සම தත්වේ දාලා සලකන ගතියක්. ආයි රාගසිතටය, මෛත්‍රීසිතටය, ද්වේෂසිතටය, මේ නෙක්ඛම්ම සිතටය එහෙම කියලා විශේෂ ලක්ෂණ දීමක් නැහැ. මේවා ඉන්න හුදෙක් සිතුවේලි. මේවා ඉන්න එන යන ස්වභාවයක් තියෙන්නේ කියලා අන්න එතන උපේක්ෂා වෙන ගතියක්. කොයිකටත් උපේක්ෂා වෙන ගතියක් හැදෙන එකේ වැරද්දක් නැහැ. ඊළඟ අනිත් එක තමයි මේ අර හිත සමාධිමත් වීම ඒ කියන්නේ එතෙන්දී පොඩ්ඩක් ඒ සමාධිය දියුණුනාට වරදක් නැහැ. දැන් හිත අනිශ්චිත බව තුළ අපි හුරු කරන්න ඕනේ. ඒ අනිශ්චිත බව තුළ හුරු කරද්දී අනිමිත සමාධි පැත්තක් මුලදී හැදුනා නම් වඩා හොඳයි. එතකොට නිකන් ඒකේ හිත රෙජිස්ටර් වීමක් එයා හිත ටක් ගාලා එතනට දාන්න පුළුවන් ගතියක් හිත ඒක හඳුනාගත්ත ගතියක් මතුවේවි. මොකද එහෙම නැතු නිකන් අපි විනාඩියක් දෙකක් එතන හිටියා කියලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා මේ தත්තෙට හිත ටක් ගාලා දාගන්න පුළුවන්කම ඇති කියලා දැන්. ඒ ඒ සුවනස ඒ කියන්නේ මම දැන් මේ මේ කියන්නේ මේක වார்த்தාවකදී يعني මෙහෙම සිද්ධි ටිකක් තියෙන කියලා කියන්න නේ කියන්නේ ඒ වුණාට මට මේක මට සිතේරම නිකන් මේ يعني ඒක තියෙනවා නිකන් ඒකත් ඔය තිබුණා දැන් කමක් නැහැ වගේ කියන ස්වභාවයක් එක්ක නිකන් මට වර වචනෙට දාන්න බැරි කියන එකක් තියෙන. දැන් එහෙම මෙහෙම කමටහනක් ඉදිරියට කරනකොහම වෙනවා පසුබැස්මක්. මේක වචනෙට දාන්න හදන එකට අකමැති වගේ එකක් කියලාට තියෙනවා. ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ. ඒ කියන්නේ අපි අපි ඒ කියන්නේ අනිශ්චිත බව ගැන විස්තර කරනවා කියන්නේත් ඒකත් තින් මහා කරදරයක් තමයි. එතනත් අපි ආයේ සංස්කාරනේ රැස් කරන්නේ. අපි මේක ගැන රචනාවක් ලියන්න හදනවා. අපි මේක ගැන කවියක් ලියන්න හදනවා. ඉතින් අවශ්‍ය නැහැ ඉතින්. අපිට අර පොඩ්ඩක් ඉතින් අර හරි නේද වැඩේ කියලා පොඩ්ඩක් තේරුම් ගන්න කතා කරන්න කමක් නැහැ. නමුත් ඉතින් අර මේ ගැන රචනා ලියන්න තරම් දෙයක් නැහැ. ඉතින් නිශ්ශබ්ද වීමම හොඳයි. ඒ අපේ තව තව යන්නේ ඉතින් හිත නිශ්ශබ්ද වීමකට. හිත සංසුන් වීමකට කතා කරන්න දෙයක් නැහැ. සංස්කරණය කරන්න දෙයක් නැහැ. හිත ඊට වඩා ප්‍රිය කරනවා නිශ්ශබ්දව ඉන්න. ඒ සනස සමාධියකට වගේ දන්නේ කියද්දි පොඩි තිබුණා මේක විස්ද අහලා බලන්න ඕන අනිත් එක මේ පොඩි තියෙනවා තාම කියන්නේ මේක මෙතන පොගක් හරි වැරද්දක් මට පේන්නේ නැති වෙනවද දන්නේ කියන එක වගේ එකක් තියෙනවා ඒකම මේ අර දේවලේ නම් සයන්ස නම් කියන්නේ නැහැ මේක සිතුවිල්ල රාගය මුකුත් නැසස් ඒව වෙහෙසවල් ඒව කිසි දෙයක් වෙන්නේ නැහැ හරි ඉතින් ඔය දැන් නම් කරන්න අවශ්‍ය නැහැ ඒවට ඔහේ යන්න දෙන්න කියන්නේ හිත අනවශ්‍ය දෙයට වෙහෙස කරන්න එපා හිත හිතට නිය විවේකයෙන් ඉන්න දෙන්න පුළුවන් තරම් රෙස්ට් එකක් දෙන්න يعني ඒකම ලොකු සැනසීමක් වෙනවා ඒ සනසෙක ඉබේ වෙන එකක් දැන් ඒක කන්ට්‍රෝල් එකක් නෑ අත්මත් කියන්නේ මේක ඉබේ වෙන මේකක් වගේ බලන්න හැබැයි ඔකේ සමාධිය يعني ඉබේ වෙන දෙයක් කියන එකේදී බොහොම සුන්දර විදිහට සැහැල්ලුවෙන් ප්‍රණීත විදිහට යනවා නම් අවුලක් නැහැ. හැබැයි අර සමාධිය ඔඩුදුවලා නිකන් ඇඟ කරකෝලා රළු කළා එහෙම යනවා නම් ඒ කියන්නේ සමාධිය නිකන් ඕන්ට වඩා වැඩි වෙලා තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ සොයනස් මේ මම ඉපේ කියනවා සයන්ස් අර එදිනෙදා ඔක්කොම ගත්තාම මේක අර ඒ ප්‍රොසෙස් එකක ඒ කියන්නේ ඒක මේ පාලනයකින් තොර දෙයක් ඒ කියන්නේ ඒක දැන් අර කෙරෙන එකක් කරන එකක් නෙමෙයි කෙරෙන එහෙම එකක් කියන ඒක හොඳයි. ඒක හොඳයි. මේ පැත්තට මාරු වෙන්න. මේ පැත්තට මාරුනහම අපිට දඟලන්න දෙයක් නැහැ. මේක වැඩේ කෙරෙනවා මට තියෙන නිකන් පොඩ්ඩක් ලාවට පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් විතරයි කරන්න තියෙන්නේ. හිතන්න නිකන් අර මේ මෝටර් බෝට්ටුවක් දැන් ඉස්සර අපිට තිබුණේ ඔන්න හිතන්න මේ ඔරුවක්. ඉතින් ඒක මම හබල් ගන්න ඕනේ. මම ඉතින් පොඩි විදියට දාඩිය දාගෙන හබල් ගෑවා. පස්සේ ඔකට මට මේ මෝටරයක් හම්බුණා. දැන් ඉතින් තියෙන්නේ මෝටර බෝට්ටුවක්. ඉතින් මට දැන් හබල් ගන්න දෙයක් නැහැ. හැබැයි මම චුට්ටක් මේ ඒ මෝටර බෝට්ටුව යන දිශාව මට චුට්ටක් හසුරවන්න සමහරට වෙයි. හරි දිශාවට යනවා මට මුකුත් කරන්න දෙයක් නැහැ. ඒකට අර ඒකේ තියෙනවා හසුරවන පෙත්තක්, හතරවන මාකර එකක්. ඒක මේවා කරන එක විතරයි මට තියෙන්නේ. දැන් මට හබල් ගන්න දෙයක් නැහැ. දැන් ඉතින් යන අත බලලා යන්නයි තියෙන්නේ. එහෙමයි සොයනාස. ඔබ වහන්සේට බොහොම පින් මඟ පින් මට තෙරුවන් සරණයි සොයනාස. හොඳයි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව ජාංගි මහත්මියට ගන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. තෙරුවන් සරණයි. ඔව්. ස්වාමීන් වහන්සේ මම දවස් 10ක වැඩසටහනක සහභාගී වුණා මේ ත්‍රිගල. ඔව්. ඒ වෙලාවේදී මට කම්පන චංචලේ මාව වහන්සේ මට කිව්වේ චිත්තානුපස්සනාව වඩන්න කියලා. දැන් මට මේ කම්පන චංචල නැහැ ස්වාමීන් වහන්සේ. ඒව ඕනේද? එහෙම අවශ්‍ය නැහැ. මට නිකන් අර විතුරන් නිසායි මං ඇඳුමේ. ආ. ඒකට දැන් අවධානය අවශ්‍ය නැහැ. දැන් හිත දිහා බැලුවාම මොනවද තියෙන්නේ? හිත දිහා බැලුවාම ස්වාමීන් වහන්සේ මේ සිටිවිලි එනවා. හරි. අනිමිත්ත ස්වභාවයෙන් ඉන්නත් පුළුවන්. හරි. ඒක හැබැයි මේ මේ පිටිකලකදී තරම්ම ඉන්නත් බෑ. හරි. පැය භාගයක් වගේ ඉන්න පුළුවන්කම තිබුණා නිමිත්ත සමාධියේදී. ඒ වුණාට දැන් ඒක ටිකක් අඩු වෙලා සක්මනේදී නම් උඟක් ඉත ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හරි. ඕක තමයි තව දිනු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට අර භාවනා වැඩසටහනකදී අපි එක දිගට කරගෙන යන නිසා ඒක පහසුවෙන් ඉන්න පුළුවන්. නමුත් ඉතින් අර gedara එච්චර හැකියාව නැති නිසා අපි ටිකක් පිරිහෙනවා. හැබැයි ඒක දැන් උත්සාහ කරගෙන ඒ හිටපු තැනට එන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඒ නිමිති නොගෙන සිත සැහැල්ලුවෙන් උපාදාන රහිතව ඉන්න පුළුවන් හැකියාව තව දියුණු කරන්න දැන් අර කම්පන චංචල දැන් අවශ්‍ය නැහැ. දැන් මේ චිත්තානුපස්සනාව පැත්තේ යන්න පුළුවන් දැන්. චිත්තානුපස්සනාව පැත්තේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඔව් ඔව් ඒ පැත්තේ යන එක ලේසියි දැන්. හොඳයි සාරා. හිතන්න යම් වෙලාව ඔව් යම් වෙලාවකදී මේ පැත්තෙන් යන්න බැරි වෙලා ආයි හොඳටම හිත වික්ෂිප්ත වෙලා ප්‍රපංච කරනවා බේර ගන්නම් බැරි නම් බලන්න ඕන නම් අතෙන්ට දාලා බලන්න. හැබැයි මම හිතනවා එහෙම වෙන එකක් නැහැ කියලා ওই පැත්තෙන්ම යන්න පුළුවන් වෙයි. හොඳයි සර්. හොඳයි හොඳයි. තේරුවන් සර්. හොඳයි. අවසර සමාජ ඊළඟ ගැටලුව තුෂාරි මහත්මියන් කන් පුළුවන්. තේරුවන් සර්ණයි සම්හන්ස. ඔව්. සම්හන්ස දැන් මේ අපි මේ අනාගාමි වෙන වෙලේට <coughs> කාමරාග පරිග ශේෂ නැතුවම නිරුද්ධ වෙනවා කියලා අපි කියනවනේ. Mm-hmm. එතර සම්හංශ මට හිතෙනවා රූප රාග අරූප රාග මාන දචවිජ්ජා කියන ඒවත් mm-hmm. යම් ප්‍රමාණයක හෝ දෙදරා යෑමක් එහෙමත් නැත්නම් බල බෙදීමක් වෙන්න ඕනේ කියලා. Mm-hmm. එතර සම්හංශ මාන ගැන නම් ගැටලුවක් නැහැ. උද්දච්චය මං හිතන්නේ මං හරිද කියලා පොඩ්ඩක් ඔබ වහන්සේක නිවැරදි කරන්න. දුවන අවස්ථාව නැතිකොට අනිත් අවස්ථාවලදී ලේ ධාතුවට සාපේක්ෂව චිත්තේ වෙන සෙලවීමක් කියන හැඟීමක් තමයි මට තියෙන්නේ. ඉතින් එතනදී බොහෝ විට ඒ කියන්නේ අපි දැන් ඉක්මනින් ඉක්මනින් වැඩක් කරනකොට හරි ඉක්මනින් ඉක්මනින් කතා කරනකොට හරි ලේ ධාතුවේ කියන්නේ පන්දන එහෙම නැත්නම් ඉද්දන ගතිය චුට්ටක් වැඩිනේ ඊට සාපේක්ෂ වෙන ගතිය කියන හැඟීමයි මා තුළ තියෙන්නේ ඒතර සංඝහන්සේ ඒ අවස්ථාවලදී හිත පරිස්සම් කරගෙන ඒ කාර්ය වේගෙන් කියන්නේ ලේ ධාතුව ටිකක් වේගවත් වුණත් ඒක කරගන්න පුළුවන් කියන හැඟීම තියෙනවා මම දන්නේ මොකද්ද කියලා මට දැනෙන දේ කිව්ව වහන්සේට එතකොට අවිද්‍යාව ගැන කතා කරන ස්වාමීන් වහන්සේ මම හිතනවා රූප රාග අරූප රාග මානුද්දච්ච වල බල බිනකොට අනිවාර්යයෙන්ම අවිද්‍යාවත් බිඳෙනවා කියලා. ඉතින් ඔතන මට දන්නේ නැත්තේ පැහැදිලි නැත්තේ අඩුපාඩුයි කියලා හිතෙන්නේ රූප රාග අරූප රාග. ඉතින් ඒ ගැන ඔබ හන්සේ මට පොඩ්ඩක් කර්ම කාරණා කියලා දෙන්න කියලා කන්නාවෙන් ඉඳලා. ඔව් ඉතින් මේ දහමට අනුව තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේ ඉතින් ඒ කියන්නේ දැන් රූප රාග අරූප රාග කියලා විස්තර කරන්නේ විශේෂයෙන්ම දැන් අපේ හිතේ දැන් කාම රාග කියන එක අපිට තේරෙනවානේ මේ විවිධාකාර කාම වස්තුන් කෙරෙහි කාම සිතුවිලි කෙරෙහි ඒවට බැඳිලා ඒවම කල්පනා කර කර ඒවටම ඇනිලා ඒ කාම ලෝකයට තියෙන කැමැත්ත කාම රාගය කියලා අඳුනගන්න පුළුවන්. හැබැයි ඊට වඩා සියුම්ම ඊට වඩා සියුම්ම නිකන් හරි සියුම් මානසික තත්වයක් ධ්‍යාන තත්වයක්, හරිසියුම් සහනශීලී තත්වයක් ගැන හිතේ එතරම් ඇල්මක් ඇති වෙන්න පුළුවන්. එතකොට අර අර වගේ ඕලාරික රාග තත්වයක් නැහැ. හැබැයි නිකන් අර දැනට හිතේ තියෙන මේ නිකන් ඔද වැඩිච්ච තත්වය, නිකන් බ්ලිස්ෆුල් තත්වය, හරීම ආස්වාදජනක තත්වය. ඒකටත් හිතේ ඇල්මක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ රූප රාග අරූප රාග පැත්තේ විස්තර කරන්න තින් සාමාන්‍යයෙන් ධ්‍යාන කියලා කියන්න පුළුවන් නමුත් ධ්‍යාන වල ඒ දැනෙන යම්කිසි අවස්ථාවකදී ඒ ස්වභාවයක් වේදනා ස්වභාවයක් සංඥා ස්වභාවයක් හරි සැහැල්ලු ස්වභාවයක් හිතේ ප්‍රීති සහගත ස්වභාවයක් තියෙනවාද ඒකටත් අපේ හිතේ අරමක් තියෙන්න පුළුවන් ඒවා ඉල්ලන ගතියක් අර කාමයන් රළු කාමයන් ඉල්ලුවේ නැතුණාට අරක ඉල්ලන ගතියක් මතුවෙන්න පුළුවන් ඒකට ආසාවක් තියෙන්න පුළුවන් ඒවත් ඉතින් අර ආසාවන් නිසා ඒවත් ඇවිල්ලා ඒ බැඳීම් නිසා ඒවත් දුරු වීම තමයි මේ මතක් මතක් මේ මතු කරලා පෙන්වන්නේ. එහෙමයි සන්නාත එදල් සන්නාංශ දැන් ඕක කොහොමද අපි ප්‍රායෝගිකව යෙදෙන්නේ කියන එක තමයි තියෙන්නේ සන්නාත. එතකොට අපි එතෙන්ට ගිහිල්ලා ඒකෙන් නැගිටලා ඒක ඒක දකින්න එකද ඒක චුට්ටක් පොඩ්ඩක් තව චුට්ටක් පැහැදිලි කරන්න සන්නාත. ඒක දැන් ප්‍රායෝගිකව යෙදෙන විදිය. ඒක තමයි ඕකේ ඇත්තටම මට නම් හිතෙනවා දැන් අපි කියන්නේ සමතයත් එක්ක විපස්සනාවක් වඩන කෙනෙකුට නම් ඒකට යන්න පුළුවන් වෙයි. මොකද හිතන්න යාට එතකොට විපස්සනාවකුත් වඩනවා හැබැයි ධානත් යාට අතේ තියෙනවා. එයාට ඕනලාව ධානයකටත් යන්න පුළුවන්. හැබැයි ඉතින් හැමෝම හැමෝටම ඒක නැහැනේ. එහෙම තියෙන කෙනාට ඒ කියන්නේ එතනදී ලොකු ආසාදයක් එකකින් ලැබෙන්න පුළුවන්. එයා වැඩියෙන් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒකට ආසාවක් ගොඩනගින්න පුළුවන් නිසා. ඉතින් ඒකයි එයා ඒක අතේ තියන් යන්නේ. යාට දැන් හැකියාවක් තියෙනවා ඕන්ලාවක ධානයකටත් යනවා ඒකෙත් ඉන්නවා ඊට පස්සේ ඒකෙන් ඔන්න ඉවත් වෙනවා ඊට පස්සේ නෝ විපස්සනාවෙත් ඉන්නවා ඉතින් එතෙන්දී ආ පොඩ්ඩක් බලන්න වෙනවා මේ ධානයට මට ඕන්ට වඩා ඇල්මක් තියෙනවද ඒ අවස්ථාවට මගේ හිතේ පුදුම කෑදර ගතියක් තියෙනවද එහෙම නැති කෙනාට ඉතින් ඒකේ ගාණක් නැහැ යාට ඉතින් ඒක ඇත්තෙත් නැහැ එයා බලන්න ඕනේ මේ ඒ හිතේ මොකක් හරි ආස්වාදජනක තත්වයක් ඇතිවෙච්ච ගමන් මගේ හිතේ පුදුම ඔද වැඩිමක් තියෙනවද ඒකට නැත්තම් ඉතින් ඒකත් ඔහේ ගානක් නැතුව ඒකත් ඇති වෙලා නැති වෙලා යනවා. මම නිකන් ආට හිත සැහැල්ලුවෙන් තියන්නේ. ඇල් වතුර ගතියෙන් තියන් ඉන්නවා කියන්නේ. දැන් අපි මෙහෙම කියමු. දැන් ඇල් වතුරට සීනි ටිකක් දැම්මහා දාලා මොන හරි මොන වර්ණයක් එහෙම දැම්මම මේකේ අර ඇල් වතුර ගතියට වඩා ටිකක් ලස්සන ගතියක්, සුවඳ හමන ගතියක්, ප්‍රණීත ගතියක් එන්න පුළුවන්. ඉතින් එතකොට අපි ඒකට කැමතියි. ඇල් වතුරට කැමති නැහැ. ඉතින් එතකොට අපි බලන්න තියෙන්නේ ඒක නෙමෙයි හැබැයි. ඇල්ලතුන ගතිය තමයි වඩා හොඳ. ඒක තමයි වඩා අනිශ්චිත. වඩා අන්කන්ඩිෂන් කියලා වෙන්නේ ඇල්ලතුන ගතිය. ඒ කියන්නේ එතන නෑනේ මුකුත් තත්වගත වීමක්. තත්වගත වීම අඩුයි එතන. අන්කන්ඩිෂන් කියන්නේ ඒකනේ නේද? අපි මොකක්වත්ම සංස්කරණ කළා නෑ. ඒ සංස්කරණ අඩු තත්වයකට තමයි බුදුහාඳුරුව අපිව අරන් යන්නේ. සබ්බ සංඛාර සමතයක්. සියලු සංස්කරණ අතහැරීමක්, සමනේ වීමක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ මුල් දැන් ධානය සම්බන්ධව කතා කරු ස්වාමීන් වහන්සේ මට සාපේක්ෂව ගත්තත් මේ මුල් යුගය තුලදී ඔබ වහන්සේ කියපු ඒ කැමැත්ත ආය ආයේ එහෙම එකක් තිබුණා නැහැ කියන්න බෑ කීයටවත්. ඒ වුණාට ස්වාමීන් වහන්සේ අපි විපස්සනාත් එක්ක ඉස්සරහට යනකොට ඒවයෙත් ගන්න තරම් දෙයක් නැහැනේ කියන එකට එනවා. ඒ නිසා ඒ ඒකත් නම් දැන් නැහැ. නමුත් සමනස් අර දැන් මේක ප්‍රායෝගිකව කොහොමද මේක දකින්න යන්නේ කියන එක තමයි වහන්සේගෙන් ආයෙත් අහන්න සමා වෙන්න ඕන. ආය ආය අහනවා මොකද මේ මාව සුද්ධ කරගන්න හින්දා අහන්න සමනස්. ඔව් ඒක තමයි. ඒකට ආසාව නොකර ඉන්න ඉතින්. එච්චරයි. ඒ කියන්නේ ඒකට යන්නේ නැතුව ඉඳීම විතරමද වහන්සේ හිතන්නේ? ඒක තමයි අපි යන්නේ ඇයි? නේ නේ යන්නේ නැහැ සෝනස් ඒක නේ මම කියන්නේ අතනදී අපි කොහොමද ඒක ඒක මනසින් ඒක ඒක ඒක දකිමින් යන්නේ කොහොමද කියන එකයි යහන්නේ සෝනස් නෑ මට හිතෙනවා අතන අපි කියන්නේ අපිට දැනට අත්දකින්න නැති අපි ඉස්සර අත්දකපු දෙයක් අල්ලගෙන දැන් ආයේ සංස්කරණ කරන්න අවශ්‍ය නැහැ. ඒක දැන් නැහැ නේද? දැන් අපිට තියෙන්නේ මේ වෙලාවේ විපස්සනාවන්නේ කරන්න තියෙන්නේ. මේ වෙලාවේ නැති දෙයක් ගැන විපස්සනාවක් කරන්න අවශ්‍ය නැහැ ඉතින්. ඒ කාලේ ඇවිල්ලා ගියා ඒක. දැන් ඉතින් ඒක නටන්න දෙයක් නෑ. දැන් ඒක ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන දැන් තියෙන එක ගැන මොකද්ද කියලා බලා ගන්න. දැන් තියෙන එකක් ගැන මගේ තණ්හාවක් තියෙනවද? දැන් හිතේ පහළ වෙච්ච වේදනාවකට තණ්හාවක් තියෙනවද? දැන් හිතේ පහළ වෙච්ච දෙයකට මගේ හිතේ උපාදානයක් තියෙනවද? ඒක ගැනයි මම සැලකිලිමත් වෙ යුත්තේ. පච්චුප්පන්නං චේව ධම්මං තත තත විපස්සති. ස්වාමීන් වහන්සේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ වර්තමාන වශයෙන් මේ මොහොතේදී හේතු ප්‍රත්‍යයන්ගෙන් පැන නැගිච්ච යමක් තියේද ඒක තමයි විපස්සනා කරන්න තියෙන්නේ. එහෙම නැතුව නිකන් අපි හිතින් හදාගෙන මේකටත් මගේ තණ්හාවක් තියෙනවද දන්නේ මේකටත් තණ්හාවක් තියෙනවද දන්නේ කියලා උපකල්පනය කර කර විපස්සනා කරන්න අවශ්‍ය නැහැ. හොඳයි සම්මන් සම්මන් තේරුම් ගන්නයි සම්මන් හස. ගොඩක් පිං සිල් දෙනවා වහන්සේ නිදුක් නිරෝගීව ප්‍රාර්ථනා කරන සම්හා තෙරුවන් සරණයි සම්හාස. හොඳයි හොඳයි. ඔසර ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව ප්‍රභා ගමගේ මහත්මිය ලොක්කාන්තුල. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේක නිකන් සාමාන්‍ය ජීදර ජීවිතයේදී වෙච්ච සිදුවීමක්. ජීදර ඇති කරන අර සුරතා ශතා මීයක මරලා තිබුණා. එක්ක දොර ඇරලා ෂනේ දකින්න තැනදිම හිත ගැස්සුණා කික් ගාලා කටෙන් සද්දෙකුත් ආවා. එතකොටම ඒ සිතුවිල්ලට යටින් ආව ලැජ්ජාවක් වගේ දෙයක් මේක බය වුණා නේද කියන සිතුවිල්ල ආවා ස්වාමීන් වහන්සේ. බල්ලා ගැනවත් මීයා ගැනවත් මතකයක් නැහැ. ඊට පස්සේ කටයුතු පිරිසුදු කරන කටයුතු අර පිළිවෙලට සිද්ධ වෙලා තුනේ කරේ කොහොමද කියලා මතකත් නැහැ. ඒක කෙරිලා තිබුණා. ඊට පස්සේ ඉඳගෙන බලනකොට ඒ ඔක්කොම සිතුවිලිත් නැති වෙලා අර සංසුන් තැනට ඇවිල්ලා තිබුණා. ලැජ්ජාව ඇති වුණ එක දැක්කා ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි ගැටලුවක් නෑ ඉතින්. ඒ කියන්නේ අර අපි දැන් ඔය අධිපත්ඨානයක් වඩද්දී ඒ වගේ අර තිගැස්සීමක වැඩි වෙලා රැඳෙන්නේ නැතුව ආයෙත් හිත අර සරල පහසු සාමකාමී තත්ත්වයට පත් වීම තමයි දැක්කා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ලැජ්ජා සිත දැක්කා. බය වුණා කියන එක. හරි. හරි. එහෙමයි. කමක් නැහැ. ස්වාමීන් වහන්සේ දැන් ස්පර්ශ වේදනාවට මුලින් ස්පර්ශය වේදනාවනි ස්වාමීන් වහන්සේ. හ්ම්. එතකොට මානසිකාරය පස්ස මානසිකාර එතනත් ස්පර්ශයද ස්වාමීන් වහන්සේ. නෑ ස්පර්ශයේ පැති දෙකක් පෙන්වනවානේ. කියන්නේ ස්පර්ශය ඒකට පොඩ ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඒ ස්පර්ශය මනසත් එක්කද ඔව් මනසට සම්බන්ධයි අනාගත නෑ අතීත අනාගත මේකක් නෙමෙයි මනසේ මනසේ නාම රූප වල දායකත්වයක් තියෙනවා ස්පර්ශයට නිකන් භෞතික භෞතික භෞතික ගැටීමක් විතරක් ප්‍රමාණවත් නෑ ආ එක පොඩ පැටලිය සම්නස් මට මොනවාද ස්වාමිනාස හදාරන්න ඕන පොතක් හරි උපදේශනාවක් හරි ඒකේ ඔය මේ කටුකුරුන් සානාංශයේ පරිසම්පන්න පරිසම්ප පරිසම්පද දේශනාවල මට ලබා ගන්න පුළුවන් මේ රත්මලානේ තැනට තියෙනවා මම ඒක මට දැන් පොත්ම තමයි කියවන්නේ හිතෙන්නේ ස්වාමිනාස මට දැන් අර ගොඩක් විවේකයි හ්ම් කොහොමද මම පොත්ම කියවනවා ස්වාමිනාස හොය හොය වහන්සේගේ ආනාපාන පරණ පොතේ ඔක්කොම කියවන දැන් ඒක තමයි හොබි එක වෙලා තියෙන්නේ ඒක සුදුසුයි නේද ස්වාමීන් වහන්සේ භාවනාත් කරන්න හැබැයි මේ මම කියන්නේ ඔක්කොම පොත් කියවන්න කියලා මේ කියන්නේ ඒකට අදාළ ටිකක් කියවන්න දැන් ඔය ස්පර්ශය ගැන හොඳ විස්තරයක් එනවා කටුකුරුන් සානාසේගේ පරිසම්පාද දේශනාවල මට මතක විදිහට තුන්වෙනි හෝ හතරවෙනි දේශනාවේ හොඳ විස්තරයක් එනවා ඒක හොඳට අහන්න. ඒ ගැන හොඳට බලද්දී ඒකේ තේරෙනවා ඒ නාම රූප ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ ටීච් ප්‍රෝග්‍රෑම් එක ඒ කිව්වේ ටියුස්ඩේ උදේ කරන ප්‍රෝග්‍රෑම් එක අපිට ආයි අහන්න පුළුවන්ද? ඔව් ඔව් ඔව්. එහෙමත් පුළුවන් මේ අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. මොකක් කොහොමද ගන්න ඕන ස්වාමීන් වහන්සේ? මට තේරෙන්නේ නැහැ ඒකයි. වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ ඔව් වෙබ්සයිට් එකට ගිහිල්ලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඕනේ ඉතින්. එහෙමයි මම දරුවෙක්ට කියලා කරගන්නම්. හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. කමඨාන් එහෙම සුද්ධ වෙනකොට ගොඩක් ඉදිරියට යන බව දැනෙනවා සාමනාස. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට. හොඳයි. අවසර සෝමවාසේ ඊළඟ ගැටලුව රබි මාතාර යොමු කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. මට ගැටලු දෙකක් අපේ ධර්ම සාකච්ඡාය සම්බන්ධව කතා කරගන්න පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමිනාට පේනවා සහ දකින්නවා කියන්නේ දෙක දෙකක්ද ඔය දෙකේදීම පංච උපාදානස්කන්ධයක් ඇති වෙනවා කියලා මට දැනගන්න ඕන ස්වාමිනාට ඔව් දැන් මෙහෙම කියන්න පුළුවන් අපි දැන් චේතනාපූර්වක බලනවා අපි චේතනාවක් නැතුව අපිට පේනවා එතකොට ඒකයිල දෙකක් අපේ ඌමනාවෙන් දෙයක් දිහා ඌමනාවෙන් බලන්න පුළුවන්. එතෙන්දී අපේ චේතනාවක් පහළ වුණා. ඒ කියන්නේ ලুকু ඌමනාවක් ඇති වුණා. අපි ඇහැ ඒ පැත්තට හැරෙව්වා. ඊට පස්සේ බැලුවා. ඉතින් ඒක ඇවිල්ලා එක ක්‍රියාවක්. ඒක අපි මැදිහත් වෙලා මම සමහරලාටත් ඇති වෙලා මම බලනවා කියන තැනට තමයි යනවා. නමුත් පේනවා කියන එකේදී එහෙම එකක් නැහැ. පේනවා ඒක. මම බලන්න බලාපොරොත්තුවක්වත් තියුන්නේ නැහැ. මට ඒක පේනුණා. මම ඒක හදාගත්තෙත් නැහැ. ඒ පෙනිච්ච එකත් ඔහේ ඇතිලා නැතිලා ගියා. මම එකෙන් වෙහෙසක් ගත්තේ නැහැ. සිතේ මොකක්වත් කලබගෑනියක් සිද්ධ වුණේ නැහැ. හිත අර තිබිච්ච සාමකාමී ගතියම තිබුණා. නිකන් පෙනීමක් විතරයි. අර සංකේතවල තමයි මේ අපිට අපේ අපිට එන චිතුවිලි දෙත ස්වයංනාස උද්දේශතාවයෙන් බලන්නේ කොහොමද කියලා මට උදාහරණයක් විදිහට මට කෙනෙක් කෙරේ කේන්තියක් කවල් කතා කරපු දෙයක් වචනයක් කෙරේ කේන්තියක් ආවා මම මේක උද්දේශතාවයෙන් දකින්නේ කොහොමද ස්වයංනාස මේ සිතුවිලි නෑ ඒක තමයි. ඒවා එද්දි මට ඒකට හැබැයි මේ තරහව පෝෂණය කරන්න නැතුව බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක Tamanට කරන්න පුළුවන් වුණාම තේරෙනවා දැන් නම් ඒක පුළුවන් වෙලා කියලා. වෙන්න කලින් කියලා දෙන්න අමාරුයි. මොකද අපි පැටලෙන එකයි වෙන්නේ. අපි බලන්න ගියාම ආයි තව කේන්ති යනවා. ඒ කියන්නේ තාම වැඩේට සුදුසු නෑ. අපේ දේශය ආවා කියලා අපි අඳුන ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අඳුන ගැනීම සිද්ධ වෙන්නම ඕනා. දැන් මේ පහළ වෙලා තියෙන්නේ දේශයක් කියලා හඳුනා ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඒකෙද්දි දැන් ඒක පෝෂණය කරන එක වළක්වලා හරි නිහාර අඩියක් පස්සට අරන් අනුන්ගේ දේශයක් දිහා බලන් ඉන්නවා වගේ බලන්න පුළුවන් වෙන්න ඕනේ. වෙන කෙනෙකුට කේන්ති ගිහිල්ලා දැන් මට අදාළ නැහැනේ. එයාටනේ කේන්ති ගිහිල්ලා තියෙන්නේ. මම නිකන් බලන් ඉන්නවා. අන්න ඒ වගේ බලන්න පුළුවන් වෙන්න ඕනේ. ගමන පවනස මගේ සක්මන් භාවනාවේ කමඨාන ඉදිරිපත් කරන පවනස. ඔව්. ඒක මට දැන් ගොඩක් වෙලාවට සීතල උණුසුම ගතිය තමයි දැනෙන්නේ පවනස. එතකොට රළු ගතිය, පොල් වලකට අර සුමුදු ගතිය කකුල වල දැනෙනවා පවනස. ගොඩක් අර හිත අනාගතයට අතීතයට යන ගතිය දැන් අඩු වෙලා වර්තමානයේ තර අද්දබද්දෝට කියනවා ස්වාමීන් වහන්සේ. ඉවිද සද්ද වාහන යන සද්ද කුරුල්ලන්ගේ සද්ද, මේ බාහිර සද්ද වල කියනවා. හිත ගොඩක් අනාගතයට අතීතයට යන සිතුවිලි ඔස්සේ යන ගතිය අඩු වෙලා කකුල්ලේ ඒ දැනෙන පර්ථයට හද ගතියට සීතල ගතිය උණුසුම් ගන්නට හිත යනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි ගොඩක් මගේ සක්මන කෙරෙන්නේ ස්වාමීන් වහන්සේ. හරි. යන විදිය හොඳයි. කොහොම කරන්නේ දෙකටම? පරියන්කේ නම් ගොඩක්ම කෙරෙන්නේ ස්වාමීන් වහන්සේ ගොඩක් සක්මන තමයි කෙරෙන්නේ. මේ විදිහට කරගෙන යනවා ස්වාමීන් වහන්සේ සක්මන් බානවා. හරි හරි. පරයන්කත් කරන්න සක්මන තව දෙකට කරන්න යන විදිහ හොඳයි. හොඳයි. අද හැබැයි මට ටිකක් කලින් නවත්තන්නත් ඕනේ මේ අ ඉමයි සමහසේ තව ප්‍රශ්න අපි කෙටියෙන් ගමු මට වැඩි වෙලාවක් 9:05 වෙනකොට නවත්තන්න වෙනවා අද මට. එහෙමයි සමහසේ. හරි. ඊළඟ ගැටලුව සුජාතා මාත්මේ ලෝකාන්තලෝ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔව්. සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව සම්බන්ධයෙන් ලැබුව අත්දැකීමක් ඉදිරිපත් කර ඒ සඳහා අවශ්‍ය උපදේශයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනාව මම දවසට පැය ගානේ සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව කරගෙන යනවා. හරි. සක්මන් භාවනාවේදී මුලින් පාදයේ පොළවේ වදින අවස්ථාවේදී දැනෙන ගතියට මෙනෙහි කරනවා. එහෙම කරගෙන යනවා. ඉතින් ඊට පස්සුව සමහර වෙලාවට ඒ තද ගතිය නොදැනී යනවා. ඊට පස්සේ බොහෝම සැහැල්ලු ගති දැනෙනවා. දැන් කලක සති 3-4ක සිට ඒ තද ගතිය දැනෙනවා. ඊට පස්සුව සිතුවිල්ලකට වගේ සිත යොමු වුනහම මම ඒ සිතුවිල්ල එකපාරම අඳුර ගන්නවා අඳුර ගන්නවා කියන්නේ දැන් දැන් අතීත සිතුවීමක්ද වගේ දෙයක් කියලා අඳුර ගන්නවා ඊට පස්සේ ඒ සිතුවිල්ල නැතු වෙනවා ඒ ඊට පස්සේ මම ආයාසයෙන් පාදයට සිත යොමු කරොත් තමයි පාදයේ ගතිය දැනෙන්නේ ඒ අතරතුර මට කියන්න පුළුවන් සිතුවිල්ලක් නැහැ දැනීමක් නැහැ කියලා ඉතින් ඒ අවස්ථාවේදී ඊට එහා දෙයක් මම කළ යුතුද ස්වාමීන් වහන්සේ? කමක් නෑ හැබැයි තව ටිකක් මේ ඒ කියන්නේ පාදයට අවධානය යොමු කරන්න. ඒ දැනෙන දැනීමට අවධානය යොමු කරන්න. මොකද හුඟක් කල් භාවනා කළා නැහැ නේද? කරලා තියෙනවා සම්පූර්ණ. එතකොට ඒ කියන්නේ ඉස්සර සක්මන් භාවනා කරද්දී හොඳට ඔය දැනෙන දැනීම් දිහා බලබලා බලබලා ඒවට වෙන්නේ මොකද්ද කියලා විමසමින් කාලයක් තිස්සේ භාවනා කළාද? එහෙම කරා ස්වාමීන් වහන්සේ ඉතින් අර සම්බරතාවෙන් තියලා ගිහිල්ලා ඉදිගන්න බැරි තත්ත්වය වගේ දේවල් ඇති වුණා දැන් එහෙම නැහැ. හරි. මේක යනවා ඉතින් අර මම අපාදේ පටන් ගත්ත ගමන් මේ දැනීම් දැනෙනවා. හරි. ඉතින් ඒ අතුරු එන සිතුවිල්ල අඳුනගෙන ඒක සමහර වෙලාවට තියෙන මේ දෙක අතර මුකුත් නැතිව. අන්න රයිට්. ආ හරි. දැන් එහෙමනම් එහෙමනම් මේ ඒ தත්ත්වය තුළ ඉන්න දැන්. ඒ කියන්නේ අපි අර අර පහු මේ දේවල් ඒ ස්ටේජස් පහු කරලා නම් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපේ හිතට දැන් අර කියන්නේ දැනෙන දැනීමුත් දැනීලා අවසන් වෙලා ඒවා නිකන් ගෙවිලා ගිහිල්ලා වගේ ඒකෙන් දැන් හිත නිදහස් වුණා. හිතට සිතුවිලිත් ආවා සිතුවිලිත් අතර පරතරයකුත් ආවා දැන් සිතුවිලිත් නතර වුණා. දැන් තියෙනවනේ නිකන් හිස් ස්වභාවයක්. අන්නේ හිස් ස්වභාවය තුල දැන් ඉන්න බල කරලා දැන් කකුලට දාන්න යන්න එපා. පරයන්ක භාවනාව සම්බන්ධයෙන් උපදේශයක් ලබාගත්තු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය මුල් කරගෙන තමයි පටන් ගන්නෙ. හරි. ඉතින් මුලින් පළවෙනියටම අපි කොටේමට වාඩි වෙලා මම දැන් මෙතන කියලා සිතන්න හොයටම මුළු ඇඟම වගේ තමයි මට කම්පනයක් වගේ දැනෙලා බොහොම නිකන් ඇඟ නිකන් ලොකුවට බිසි වගේ ඇතුළ දැනලා ඒක හිමින් හිමින් හිමින් තැම්පත් වෙනවා. හැබැයි මේ දැන් දැන් නිකන් මට කියන්න බෑ නිකන් විශේෂයෙන් මේ ආස්වාස් ප්‍රාස්වාසයේද කියලා එහෙම කියන්න බෑ. හරි. හැබැයි මට තේරෙනවා මේම නිකන් අදීම් වගේ දේවල් තේරෙනවා ඊට පස්සේ තරංගාකාර වගේ දේවල් ඇඟ ඇතුළේ තේරෙනවා නමුත් ඒක මට හරියටම කොන්සන්ට්‍රේට් කරන්න බෑ මේ නාසය ගත එහෙම කියලා කියන්න බෑ සමහරවිට. හරි. හරි. ගැටලුවක් නෑ. ඒ කියන්නේ අර වගේම තත්ත්වයක් තමයි මෙතෙන්දිත් එන්නේ. දැන් අපිට උතන නිකන් අර අමුතු රටාවක් ක්‍රියාත්මක වෙන්නේ. දැන් මුලදී අපිට සතියක් තිබුණ නැහැ. මුලදී සමාධියක් තිබුණ නැහැ. පස්සේ පස්සේ ඔන්න සතියක් හැදුනා, සමාධියක් හැදුනා. ඊට පස්සේ අර අරමුණත් දැන් හොඳට ප්‍රකට වෙන්න ගත්තා. අරමුණේ විස්තරත් මේ ප්‍රකට වෙන්න ගත්තා. එහෙම අපි කාලයක් වැඩුවා. ඊට පස්සේ අරමුණ නිකන් මොන වෙලා යනවා. දැන් මේක වෙන් කරලා අඳුර ගන්න බෑ. ඔක්කොම නිකන් එකට ගොජයක් වෙලා, මිශ්‍ර වෙලා, ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒ එතෙන්දී අපි ආයි දඟලන්න අවශ්‍ය නැහැ අර කලින් එක ගන්න. දැන් තියෙන්නේ මේකට මැකිලා යන්න දෙන්න. මේක නිකන් ආයි බොඳ වෙලාම යන්න දෙන්න. ඒක අර සක්මනේ වෙච්ච දේම දැන් පරයන්කේදීත් වේවි. ස්වාමීන් වහන්සේ දැන් එන සිතුවිලි වලදී මම සිතුවිල්ල කියලා අඳුර ගන්නවා. හැබැයි මේ මම අර ඒක නිකන් රාගද දෝෂද මෝහද කියලා එහෙම හිතන්න ඕනද? එච්චරත් අවශ්‍ය නැති වෙයි. අනිත් එක සිතුවිලි වලත් එහෙම අඳුර ගන්නත් සමහරට ඉදිරියේදී බැරි වෙයි. මොකද්දෝ සිතුවිල්ලක් ආව බලන්නත් කලින් එයා යාවි. ඔව් එහෙම වෙනවා සර්. ඔව්. එතකොට ඉතින් අපි අපිට බලන්න බැහැනේ දැන් ගියේ සිතුවිල්ල මේක රාගයක්ද ඇවිල්ලා තියේ ද්වේෂසිතක්ද කියලා එහෙම හොයාගන්නත් බැරි තරම් ඉක්මනට මේගොල්ලෝ ඇවිල්ලා යාවි. ඒකට එහෙම නිකන් අර ඉක්මනට ඉක්මනට ඒගොල්ලන්ට යන්න දෙන්න. ආයි ආයි ඒගොල්ලන්ව පස්සෙන් ගිහිල්ලා බලන්න දෙයක් නැහැ. හා. ඒක තමයි දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී පෙර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. සෝමාංශ තව කෙනෙක් ඉන්නවා හරි අපි එතනින් අවසන් කරමු හොඳයි අවසරයි කුසුමා මාත්මයට යොමු කරන්න ඔබ ගැටලුව ශාලිනහන්ස මාව ඇහෙනවද ඔව් ඇහෙනවා මට ප්‍රශ්නයක් මතුණා අද මම අහන්න පුළුවන් කමක් තිබුණේ ඇතුනේ මේ මම දැන් මට දැන් කෙනෙක් අවුරුදු 25ක් තිස්සේම නොඑක් විදියට බාරිනවා නමුත් මම ඒක ටොලරේට් කරා මේ දැන් බලනකොට ටොලරේට් කරලා තියෙන්නේ අර මේ avoidance වලින් avoidance කියන්නේ මං හිතන්නේ මම ළඟදී හොයාගත්ත වර්ජනයෙන් සංවරා පහක් අබ්බා කියලා පොතක් තියෙනවා රාර්ය අෂ්ටාංගික මාර්ගයේ අයවෙනි පොතසේ සම්මා වායාම කියන එකේ සම්මා පදාන වල පළවෙනි එක කියලා මේ ළඟදී ඒක හොයාගත්තේ. නොදැන තමයි ඒක කරේ. ඉතින් ඒක දිගටම කළා කළා මම බොහොම සතුටින් ඉන්නවා. ඒත් එක මම කතා බහ කරනකොට කතා කරනවා. එයා කතා කරත් කරත් ඒක මට ප්‍රශ්නයක් වෙලා නැහැ. මට දැනගන්න ඕනකම තියෙන්නේ මේවා අනුසය කෙලෙස් වශයෙන් පත්‍ය ඇත්ත කියන්නේ. ආ තියෙන්න පුළුවන් ඉතින්. ඒ කියන්නේ අනුසය ප්‍රහාණයක් කරන්න අපිට නිකන් ඒ කියන්නේ මේ හික්මීමකින්ම සීලයකින්ම ඉවත් කරන්න බෑ. ඒකට අනිවාර්යෙන් අපි විපස්සනාවට යමු වෙන්න ඕනේ. විපස්සනාව මම දැන් අවුරුදු 170 ඉඳලම සමථ විපස්සන කළ ඔබ වහන්සේගෙන් අර මේ ඉමේල් සමතහන් සුද්ධ කරන කෙනෙක්. මේ එතකොට දැන් මට ඒකේ මේ එයා බනින වෙලාවට මම ඒකට මෙහෙම එකක් හිතනවා හැමතිස්සෙම. මට හිතෙනවා මට මේ මම ඒක විපස්සනාවක් විදිහට බාරාගම් කියන්නේ මේ විදිහට කනට ඇහෙන ඒ දේ බාර ගැනීමට මනසේ කෙනෙක් පුද්ගලෙක් නැත. රූප වේදනා සංඥා සංකාර විඥාන ඉස්තන කියන අවබෝධයෙන් තමයි ඉන්නේ. ඒක ඒක නිකන් අපිට වාක්‍ය කියලා කිරීමද කරන්නේ නැත්නම් ඒ තැන ඉන්න පුළුවන්ද? ඒ තැන ඉන්න පුළුවන්. හරි. එහෙනම් ගැටලුවක් නැහැ. ඒ තැන ඉන්න එතකොට ඔය දේ වේවි. අපිට ආයේ ඒක ආයි පොතේ තියෙන එක වචනයක් ලියාගෙන ඒ වාක්‍ය කියවන්න අවශ්‍ය නැහැ. අපිට කෙනෙක් කුංජලයක් තනා ගන්න නැතිව හිත ඒ தත්වය තුළ පවත්වන්න පුළුවන් නම් ඉතින් ගැටලුවක් මතුවෙන්න විදිහක් නැහැනේ. ඒ ස්වාමීන් ඒක ආවේ විපරිදර්ශනා භාවනාවෙන් තමයි. හරි. නැති ගලා නෑ ඔබ හන්දිර මං කලිනුත් ඔබ මේ ඉමේල් වලින් දන්නලා ඇති ඔබ හන්දිර කියලා දෙනවා නමුත් මේ බැනුම ගැන මට අහගන්න ඕනේ මට බය හිතුණා අනුසෙක් කෙලෙස් වතේ බැඳිලා ඇද්ද මුකුත් මගේ හිතේ කිසිම අවනාපයක් තියාගෙන කිසිම දෙයක් නැහැ. හවන්න ඒ කියන්නේ අනුසය ප්‍රහාණයක් වෙන්න අපි තව තව මේ අනිශ්චිත බව උපාදාන නොකර සිටීම තව තව දියුණු වෙන්න හරින්නයි තියෙන්නේ. ඒ ස්වාමීන් හොඳයි හොඳයි. ඔබ අන්තිමට පෙරවන් සන්නයි දීර්ඝායු කියලා දෙන්න. හොඳයි පෙරවන් සන්නයි. හොඳයි පින්වත් එහෙනම් අද දවසේ අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වුණා.